නමස්කාර වේවා බුදුරුවනට සමදා බුදු හිමි සරණ යාමි නමස්කාර වේවා ධම්ම නමස්කාර වේවා තුනුරුවනට සමදාති සාරණ සරණ යමි සාදු සාදු පින්වතුනි පින්වත් දරුවනි අද පොහොය දවසේ උදේවරුේ පිටුගල අමාවතුර අසපුවේදී අපි සංයුක්ත තැටි තුනක් එලි දැක්ුවා පළවෙනි එක තමයි වන්දේ වන්දේ භගවන්තං කියලා බුදුරජාණන් වහන්සේට නම් 108ක් වන්දනා කිරීම ගැන දෙවෙනි එක තමයි මේ යමා ගීතේ දෘශ්‍ය නෙමේ ශ්‍රව්‍ය සංයුත තැටිය ඊළඟට අපි අලුත් එකක් නිකුත් කළා යසෝදරා එතකොට එහිදී අපි කියපු කාරණා ගැන මේ පින්වතුන්ට දැනගන්නයි මා අද මේ වෙලාවේ කල්පනා කළේ ඔබ දන්නවා මෑත වාගේ විශේෂයෙන්ම ඔය ස්වර්ණමාලී චෛත්‍ය පූජා ආදී දෙයිනුත් ඒ වගේම බෞද්ධ වන්දනා කිරීම වශයෙන්ුත් මහමෙවුනාවින් දරූ දායකත්වය නිසා විශාල ප්‍රබෝධයක් ඇති වුණා. පිරිත් තුනත් එහෙමයි. ඊළඟට ධර්මයේ පැතිරීමත් එහෙමයි. බොහොම මෑතක තමයි මාධ්‍ය වලින් ඔය රෑ දෙකේ තුනේ ඉඳලා පිරිත් පටන් ගන්න තියෙන්නේ දැන්. මිනිසුන්ට දැන් ඕන තරම් වහන්න තියෙනවා. ඉතින් අපිට පස්සේ කාලේ නෑ අපිට පස් අදන් දවස්වලට අපි අහනකොට අපිට පේනවා සමහරට මේ කරුණ ඉදිරිපත් කිරීමේදී ඇතම් මාධ්‍ය බෞද්ධයාටද මේවා කියන්නේ කියලා අපට ප්‍රශ්නයක් වෙන විදිහටම වේදය වේද මන්ත්‍ර පවා මේක අහන්න මේකෙන් හොඳට පාඩම් හිටිනවා මේක අහන්න මේකෙන් සැපේ ලැබෙනවා මේක අහන්න මේකෙන් භක්තිය තියෙනවා කියලා ඉතින් එහෙමනම් ඉතින් අපිට හැම ආගමක්ම අදහන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ ඇයි හැම ආගමකම කියනවා මේක අදහන්න මේක පිළිගන්න මේක කියන්න මේකෙන් යහපත වෙනවා. ඒක නොකියන ආගමක් ලෝකේ සොයාගන්න නැහැ අපිට. ඒ නිසා සමහර ඔය මන්ත්‍ර දැන් අපිට අර බුහුර්බුවත්සවහ තත්සවසූරවරිණ්‍යම් අනේ වේජාති මන්ත්‍ර අපිට අහන එකට හරි පුදුම හිතුනේ ඒව ඒව තියෙන්නේ ආත්ම දෘෂ්ටිය සහ දීවමැවිල්ල ගැන. ඒ සංස්කෘත ශ්ලෝක. ඉතින් ඒවා අද ඒ විදිහටම මේ මාධ්‍ය වලින් අපිට අහන්න ලැබෙනවා පිරිත් අහලා ඉවරලා මන්ත්‍ර අහන්න. හැබැයි ඒක Hinduවට නම් ඒක ගැටලුවක් නැහැ. මොකද ඒගොල්ලන්ගේ ඒක මිසක් ඒගොල්ලෝ බුද්ධං සරණං ගච්ඡාමි අහන්නේ නැහනේ. ඒ නිසා මේකට ඒ ඒ වගේම ඒකේ තියෙන මාධ්‍ය අතර තියෙන යම් කිසි තරංගයක් තම තමන්ගේ මාධ්‍යයට ඒව දාලා ජනප්‍රිය කරගන්න විවිධාකාර උපක්‍රම කරන බව මම හිතන්නේ ඔබට පේනවා ඇති. ඒ මාධ්‍යවලින් ඒ උපක්‍රමයේ සඳහා කියන ආටූප සාටූප වචන රැල්ල මේක මහානුභාව සම්පන්න මහා බල සම්පන්න මහාර්ග මහානී කියලා ඒ ආටූප සාටූප වචනත් එක්ක තමයි මේ තරංගය යන්නේ. ඉතින් මේ නිසා මේ යම්කිසි වැඩපිළිවෙලක ධර්මයක තියෙන යම්කිසි පූජනීයත්වයක් ඒ පූජනීයත්වය තියෙන්නේ තරඟය තුල නෙමෙයි. ඒ පූජනීයත්වය රැකෙන්නේ ඒක ඉදිරිපත් කිරීමේදී දක්වන ගෞරවාන්විත බව මත. ඒ ගෞරවාන්විත බව තියෙන්නේ කියන අර ආටෝප සාටෝප වචනය තුල නෙමෙයි සත්‍යය තුල. ඉතින් මේ නිසා මම කල්පනා කළා මේකට අපිට තියෙන පිළියම තමයි බුදුරජාණන් වහන්සේ ගැන ගුණ කීම. ඒ නිසා මගේ බුදුගුණ 108ක් pāli භාෂාවෙන් ඒ වචන බුදු දේශනාවල තිබිච්ච වචන තෝරගෙන තමයි මගේ බුදුගුණ 108 නිර්මාණය කළේ හැදුවේ. එතකොට ඒක හදලා අපි කැසට් පටයකට සකස් කළා. වන්දේ වන්දේ භගවන්තන් කියන නමෙන්. ඉතින් මා හිතනවා ඇත්තෙන්ම අපි නොතේරෙන භාෂාවකින් තේරෙනවට වඩා අපි පාලි භාෂාවෙන් අපිට යම් කිසි දෙයක් තේරෙනවා. දැන් අපි ගත්තොත් දැන් මන්ත්‍ර විදිවල භාවිතා වෙන වචන අපිට ඒක තේරෙන්නේ නෑ. තන්ත්‍ර තන්ත්‍ර කියලා කියන්නේ සමහර කෙටි මන්ත්‍ර තියෙනවා. ඒවා තන්ත්‍ර රූපී මන්ත්‍ර. ඒ වගේම දැන් අපි ගත්තොත් සංසාර සාරෝග වගේ ඒවා අපිට අර්ථය තේරෙන්නේ අපිට ඇහෙන්නේ සං සං සං කියලා ඇහෙනවා විතරයි. එතකොට නමුත් ඒකෙන් බලයක් උපදින එකකින් ආරක්ෂාවක් වෙනවා කියලා අපි ඒ වගේ දේවල් වලට මූලිකත්වය දුන්නොත් මන් දන්නේ කියන්න අපිට ඒක තනිකර එක තන්ත්‍ර බන්ධනයක්. ඉතින් ඒ වගේ දේවල් නෙමෙයි මා හිතන්නේ අපි තේරවාද බුදු බුදු දහම කියන්නේ රහතුන්ගේ පරපුරින් ස්ථාපිත වෙච්ච ධර්මයේ තුල අපි දකින්න ඕනේ හැබැයි ලෙසම බුදුරජාණන් වහන්සේව ගුණ වශයෙන් හඳුනා ගන්න පුළුවන් වචන ඕන තරම් තියෙනවා. දැන් මේ බලන්න මේකේ මා කියන්නම් එතකොට ඔබත් කියන්න. ඔබ තේරෙයි එතකොට මේක කීපයක් ඈ. වන්දේ අරහං භගවන්තං වන්දේ සම්බුද්ධ මුත්තමං වන්දේ විජ්ජාචරණ වීරං වන්දේ සුගතනායකං වන්දේ ලෝකවිදුන් නාථං වන්දේ අනුත්තරං මුනිං වන්දේ මග්ගදස්සාවින් වන්දේ සාරථිනායකං වන්දේ දේව මනුස්සානං වන්දේ බුද්ධ මහා මුනිං වන්දේ විජිත සංගාමං වන්දේ සුගත සාරතිං වන්දේ පාරගතං බුද්ධං වන්දේ තථාගතං වරං වන්දේ වන්දේ ලෝකන්ත දස්සාවින් වන්දේ සරණ මුත්තමං වන්දේ ඉන්ද්‍රිය සම්පන්නං වන්දේ නිබ්බුතං සිවං වන්දේ නරාසභං බුද්ධං වන්දේ සම්බුද්ධනායකං දැන් බලන්න අපි ඒ නම් 20ක් දැන් මේ වෙලාවේ කියලා වන්දනා කළා. මේ වගේ නම් 108ක් මා විසින් මේ මේ විදිහට හැදී බුද්ධ දේශනාවලින් ගොඩක් ඒ උන්වහන්සේට කියන නම් අරගෙන දැන් මේවා අහනකට ඒ වන්දනා කරනකට ඔබට තේරෙනව නේද මේ කියන්නේ අසවල් අසවල් නමින් කියලා දැන් බුදුරජාණන් වහන්සේගේ ගුණ ගැන අපට මේ විදිහට උදේට අහන්න ලැබෙනවා නම් හවසට විදිහට අහන්න ලැබෙනවා නම් මම හිතන්නේ අපේ අපි ජීවත් වෙන වටපිටාව පවා එක්තරා සෞම්‍ය බවකට පත් වෙනවා. ඉතින් මේ කරුණ ඇති කළ දෙන්න තමයි මා විශේෂයෙන් මේ ඒ විදිහට මේ වන්දේ වන්දේ භගවන්තං කියන කැසට් පටියේ මේ සංයුක්ත තැටිය හැදුවේ විශේෂයෙන්ම බලාපොරොත්තු වෙලා ඉන්නේ මම මේක දඹදිව සජ්ජායනා කිරීමට පිරිසත් සමග වන්දනා ගමනේදී අපිට තේරෙන්නේ ඉතින් අනාගතයේ අපිට කොයි විදිහට ඒවා සැලසුම් කරන්න පුළුවන් වේද කියලා ලෝකෙ සිදුවෙන ස්වාභාවික අනතුරු වේගින් වැඩි වේගෙන යන බව ඔබට පේන්නේ නැද්ද? ඔදන් අර හේටි වල සිද්ධ වුණා විශාල භූකම්පනයක් ඊට පස්සේ චිලි වල විශාල භූකම්පනයක් සිද්ධ වුණා. ඊළඟට සුනාමි අනතුරු හැඟීම් ලෝකෙ පුරා දැන් කරගෙන යනවා. අපි දන්නේ කියන්නේ මේ ගැන කොච්චර දුරට අපිට ලෝකයේ කෙරෙහි විශ්වාසය තියන්න පුළුවන්ද කියලා 2008 ස්වර්ණමාලී චෛත්‍ය රාජයා ගේ පූජා වෙලාවේ මා කිව්වා 2012 ලෝක විනාශයක් ගැන පණිවිඩයක් තියෙනවා කියලා සමහරු ඒකට මට විහිළු කළා මේ මේ මම පිරිසද්ද ගන්න කරන යම්කිසි උප්පර වැට්ටියක් කියලා. ඒ තරම්ම මේ සමහරුන්ගේ මනස් පිරිහිලා. නමුත් දැන් මේ ලෝකයේ විශාලයට කියාගෙන යනවා. හැබැයි ඉතින් අපි දන්නේ ඕක ඒ විදිහටම වෙයිද නැද්ද කියලා. හැබැයි ඕකට උමනා මූල බීජය සපයලා තියෙන්නේ NASA ආයතනෙන්. 1983 තමයි මේ ඉස්සලා මේ පණවිඩි ලෝකෙට ආවේ. ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ දුරේක්ෂ වලින් බලද්දී ඒගොල්ලෝ මේ දන්නේ නැති එකක් ප්ලැනෙට් එකක් මේ පෘථිවියට එන්න ආකර්ෂණය වීමක් තියෙන අය. ඒ කියලා ඒගොල්ලෝ Planet X කියලා නම දැම්මා. ඊට පස්සේ ඒගොල්ලෝ Eris කියලා නමකුත් දැම්මා. ඊට පස්සේ මේ ගැන ලෝකේ එක එක දැන් විශේෂයෙන්ම අපි වගේ නෙමෙයි අපි ඉතින් ඔය කාල විවිලා මොනවා හරි ටීවී එකේ තියෙන විකාර හැලී නාට්‍ය බලලා මේ ඒ වගේන විනෝද වෙලා අපි බුදිය ගන්නවනේ. ජීවිතය ගැන සෙවිල්ලක් එහෙම කියලා මට නම් ඉතින් එහෙම ප්‍රකටව පේන්න නෑනේ. නමුත් මේ මිනිස්සු එහෙම නෙමෙයි. ඒ වගේ දෙයක් ආවට පස්සේ මිනිස්සු ඒව ඔස්සේ හරියට සොයනවා. සොයලා සොයලා සොයලා වෙබ්සයිට් පුරෝලා තිනවා නිබුරු කියලා ග්‍රහ ලෝකයක් අවිල්ලා මේ මහා පෘථිවි වදීවි කියලා ඒගොල්ලෝ සැක කරනවා 2012 දෙසැම්බර් 21. එතකොට ඒගොල්ලෝ ඒකට chart හදලා තියෙනවා යන හැටි. ඒගොල්ලෝ කියනවා අවුරුදු 3600ක් හැම අවුරුදු 3600ක මේක සිද්ධ වෙලා ලෝකේ විශාල වශයෙන් ජීවිත හානි වෙනවා කියලා. ඒගොල්ලෝ කියන ඉවෙන් තමයි මේ ලෝකේ අර මැමත් වගේ ලොකු ඇත්තු විනාශ වෙලා ගියේ ඒ සිද්ධියෙන් කියලා. ලෝකේ සත්තු ගොඩාක් වෙනසුනේ එකෙන් කියලා. එතකොට ඒකට එක එක කරුණුකාරණා ඒ විදිහට සපයද්දී දැන් බටහිර ලෝකයේ තුල මේ මතේ වේගින් උණුසුම් වෙගෙන එනවා. එතකොට මේක උණුසුම් වෙද්දී NASA ආයතනය බය වුණා මේ මිනිස්සුන්ගේ මනසට මේ පණිවිඩය උරුතු දෙන්නේ නැති බව. මොකද NASA ආයතනයේ කතා කරපු එක අම්මා කෙනෙක් කිව්වා මට බෑ ලෝක විනාශයට මුහුණ දෙන්න. මට බයයි මං ඊට ඉස්සෙල්ලා මගේ ළමයි දෙන්නට වහබි පොළ මාත් මැරෙනවා කියලා. ඊට පස්සේ නාස ආයතනයෙන් වෙනම සෙක්ෂන් එකක් හැදුවා වෙබ්සයිට් එකේ ඕනම කෙනෙකුට ප්‍රශ්නයක් අහලා ආයතනයෙන් උත්තර ගන්න. ඊට පස්සේ ඒගොල්ලෝ එක හෙලා ප්‍රතික්ෂේප කළා මේක සම්පූර්ණයෙන්ම ඉන්ටර්නෙට් ප්‍රෝඩාවක් මේක ඇත්තක් නෙවෙයි. මොකද හේතුව දැන් ඒක ඇත්තක් කියලා නාස ආයතනෙ බැරි වෙලා පිළිගත්තොත් මේ ලෝකයේ ඇති වෙන අවුල මීට වඩා අතිශයින්ම බරපතල වෙනවා. මොකද හේතුව NASA reports ලෝකෙ ගොඩාක් විශ්වාස කරනවා පිළිගන්නවා. ඉතින් ඒගොල්ලෝ දැඩි විවේචනයක් කරනවා මේක එහෙම එකක් වෙන්නේ නැහැ, එහෙම එකක් වෙන්නේ නැහැ, ඒක හිතන්න එපා, ඒක හිතන්න එපා, එහෙම එකක් නැහැ කියලා. එම කියද්දී අතම් අතම් වෙබ්සයිට් ලොකු මහන්සියක් ගන්නවා මේ NASA එකෙන් මේක හංගනවා, මේක හංගනවා, මේක එකක් නෙමෙයි තියෙන, ඇත්ත වශයෙන්ම මේක වෙනවා කියලා. ඒගොල්ලෝ මේකට කරුණු හොයනවා. ඒගොල්ලේ කරුණු හැටියට ගන්න අර මායාවරුන්ගේ කැලෙන්ඩර් එකක් අරන් තිනවා. ඉස්සරහට අර නොස්ට්‍රඩාමොස්ගේ කියමන් අරන් තිනවා. හැබැයි ඉතින් මොකක් වුණත් අපිට යම්කිසි දෙයක් නම් ලං වෙවි තියනවා කියන ඉඟියක් අපි ඔක්කොටම දැනෙනවා නේ. යම්කිසි අපිට යහපතකට හේතු වෙන්නේ නැති යම්කිසි දෙයක් අපට ආසන්න වෙමින් තියනවා කියලා අපිට යම්කිසි ඉඟියක් තියනවා දැන්. ඉතින් මේ නිසා මේ ලෝකේට ඇත්ත වශයෙන්ම කියනවා නම් මේ ලෝකේ අපි දැන් අපි සුනාමි ආවා. මේ වගේ දේවල් වෙලා අපි ආයිමත් සුළු කාලෙකින් ආය නැගිට්ටා. එතකොට ලෝකේ ඒ වගේ යම් යම් ආකාරයට ලොකු විනාශ වුණොත් එහෙම නැත්නම් ඒක පේන්න ගත්තොත් දැන් ඒගොල්ලෝ සමහරු සැක කරනවා ලබන අවුරුද්දේ මැයිවල වගේ ඒ අර නිබුරු ප්ලැනට් X කියන එක අපිට PV ඇහැට පේන්න ගනී කියලා. බැරි වෙලාවත් මහ පොළොට වදින ග්‍රහයෙක් PV ඇහැට පෙවුනොත් සාමාන්‍ය මිනිසයාට මේක වෘත්තු දෙයිද? සාමාන්‍ය මිනිසුන්ට වෘත්තු දෙන්නේ නැහැ. ඒ මිනිසයාට ජීවිතය පිළිබඳ දැක්මක් නැත්නම් බෞද්ධයාට මේ ගැටලුවට මුහුණ දෙන්න නම් හොඳට පුළුවන්කම තියෙනවා. මොකද බෞද්ධයා හැමතිස්සෙම කල්පනා කරනවා බුදුරජාන් වහන්සේ දේශනා කළා ඇස අනිත්‍යයි. ඇහැට පේන රූප අනිත්‍යයි. කන අනිත්‍යයි. කනට ඇහෙන ශබ්ද අනිත්‍යයි. නාසය අනිත්‍යයි. නාසිර දැනෙන ගඳ සුවඳ අනිත්‍යයි. දිව අනිත්‍යයි. දිවට දැනෙන රසය අනිත්‍යයි. කය අනිත්‍යයි. කයට දැනෙන පහස අනිත්‍යයි. සිත අනිත්‍යයි. සිතට සිතන සිතවිලි අනිත්‍යයි. අපි ඉගෙනගෙන තියෙන මේ ධර්මයෙන් පටවි ධාතුව අනිත්‍යයි. ආපෝ ධාතුව අනිත්‍යයි. තේජෝ ධාතුව අනිත්‍යයි. වායු ධාතුව අනිත්‍යයි. එන අනිත්‍ය ලෝකයේ තුල සිදුවන්නේ යමක්ද? අනිත්‍යයට භාජනය වෙන ලෝකයේ තුල යමක් සිදුවෙනවද? ඒ සියල්ල අනිත්‍ය ගැන කතා කරපු සමාජයට ඒ සියල්ලට මුහුණ දීමේ ශක්තියක් තියෙනවා. දැන් බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනා ගත්තොත් උන්වහන්සේ එක තැනක දේශනා කරනවා මේ සප්ත සූර්යුග්ගමන සූත්‍රයේ මහණෙනි මේ මේ ලෝකේ අනිත්‍යයි මේ පටවි ධාතු අනිත්‍යයි මේක විනාශ වෙලා මේ සුන්න දූලි වෙලා තිබ්බතන හොයාගන්න බැරි තත්වයක් උදා වෙන යුගයක් එනවයි තව අවුරුදු ලක්ෂ ගානකට පස්සේ කෙමෙන් කෙමෙන් මේක සූර්යා සූර්යා දෙක සූර්යා තුන ආදි වශයෙන් මේ හිරු නොඑක් හිරු වැඩි වෙලා හිරුගේ ප්‍රමාණය වැඩි වෙලා සූර්යා හතක් පායනවා එතකොට මේ ලෝකේ සම්පූර්ණ විනාශ වෙනවා කියලා අපිට පේනවා දැන් පෘථිවියෙන් මෙහෙම මේ පෘථිවියේ තියෙන නිදහස් බවත්, ඒ කියන්නේ මේක මන්දා කිරියක. එහෙම නැත්නම් ගත්තොත් ඒ ග්‍රහ වලල්ලක තියෙන සංසරණ ක්‍රමේ තියෙන තියෙනවනේ මේ natural balance එකක්. මේක යම් විදියකින් බිඳුනොත්, කඩාගෙන වැටුනොත්, නැත්නම් ඒක වෙනස් වීමකට භාජනය වුණොත් අපි දන්නේ මේ වේ තියෙන මේ ස්වභාවික බැලන්ස් එක මේක වෙනස් වෙලා යන්න පුළුවන්. ඊළඟට බුදුරජාන් වහන්සේ දේශනා කළා මහණෙනි මේ මහා සාගරයේ මිනිස්සුෙකුට ඇඟිල්ල පොවන්න බැරි තරමටම ඇඟිල්ල පොවන්න නැති තරමටම ජලය හිඳෙනවා කියලා. ඉතින් ඒව අහපුව අපිට මේ නිබුරු වෙනවා කියන එක ඒක අපිට එච්චර අద్భుත කාරණයක් වෙන්න නම් බෑ ඉතින්. ඉතින් මේ වගේ ඒ වගේ එකකදී විශේෂම හානි සිද්ධ වන්නේ බටහිර ලෝකෙට. මොකද බටහිර ලෝකයේ අද මිනිස්සුන්ගේ පැවැත්ම වෙනුවෙන් ලොකු අරගලයක් කරනවා. දමලනර හයිටි වල ඒ විනාශ වෙද්දී මේ රටවලින් නෙමෙයි මේ රටවල ජීවත් වෙන්න අරගලය කරනවා විතරයිනේ අපි. අසරණ මිනිසුන්ට දුවක් උදව් කරන්න ලොකු අරගලයක් මේ මිනිසු කරනවා. දැන් චිලී වලත් ලොකු අරගලයක් කරනවා ලෝකේ උදව් කරන ලෑස්ති වෙනවා එක එක ආයතන වලින් උදව් කරන ලෑස්ති වෙනවා පුදුම විදිහට මේ මිනිස්සු අනුන් වෙනුවෙන් උදව් කරන්න මහන්සි වෙනවා. පුදුම විදිහට. එතකොට ඒ කියන්නේ තමන්ගේ ජාතියකට නෙමෙයි මේ පිටස්තර මිනිස්සුන්ට මේ උදව් කරන්න. ඒ බඳු ඒ බඳු ආකාරයට කල්පනා කරන ලෝකෙක තමන් මේ පෘථිවියට ආක්‍රමණයක් වෙන ග්‍රහයෙක් වේගින් ඇදිලා ආවොත් ඒ මිනිසුන්ට වරොත්තු දෙන්නේ වරොත්තු දෙන එකක් නෑ. ඉතින් මා අද කොළඹදී කිව්වා පුළුවන් නම් මේකට එකම විකල්පය තමයි මේ මිනිසුන්ගේ ආධ්‍යාත්මය නගා සිටවන්න යම්කිසි ආකාරයක උත්සාහයක් උත්සාහයක් ගැනීම. ඒ තමයි මිනිසුන්ට කරුණාව, මෛත්‍රිය, දයා, අනුකම්පා, අනිත්‍ය ගැන අවබෝධය, අනිත්‍ය ගැන අවබෝධය තුළ මේ ජීවිතයේ ඕනෑම භයානක අර්බුදකාරී අවස්ථාවකට මුහුණ දෙන්න පුළුවන් ශක්තිය මේ වගේ දේවල් මිනිස්සු තුළ ඇති වෙන්න බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් අපි යම් යම් දේවල් හදලා මේ වෙබ් අඩවි හරි ගස්සලා මේ ලෝකෙට දෙන්න ඕන කියලා. මොකද හේතුව එහෙම එකක් කළොත් තමයි යම් කිසි දැන් මොකද හේතුව දැන් ඒ රටේ ගත්තොත් මෙහෙම එකක් නැහැ දැන් අපි නිබුරු කියන මේ මේ ඔගොල්ලෝ ඔබ ගියොත් එමේ වෙබ්සයිට් වලට ඒව එකක් නැහැ සමහර අය ඉතින් ආයු රෙඩි කියලා අහලා පොඩි පොඩි ඒවල් දානවා දැන් කරුණාවන්ත වෙන්න මෛත්‍රිය ඇති කරගන්න මේ ලෝකෙන් අපි යනව නේද අපිට ළඟදිම ගුඩ් බයි කියන්න වෙන ලෝකෙට කියලා මේ වගේ දා මිනිස්සු කියන්නේ එතකොට ටික ටික ඉස්සරහට වෙන්නේ මොකද්ද? මේ මිනිස්සු අසරණ වෙනවා. අසරණ වෙනවා. දැන් ඒ රටේ දැන් ඒ රටවල වල තියෙන සංස්කෘතිය තුල ගොඩක් මේ අපේ රටවල වල වෙනස්. අපේ රටවල වල මේ වැටවල වලට මිනිමරා ගන්නවනේ. එහෙම නැහැ. ඊට වඩා වෙනස්. මේ මිනිස්සුන්ගේ ජීවිතවල හරීම සීම සීම සීමිත කාලයකට මිනිස්සු ජීවත් වෙන්නේ. සැලසුම් කරගෙන සාමාන්‍ය ජීවිත පඩිය සතියන්ති පඩිය හම්බෙච්ච ගම මේ මිනිස්සු ගෙවල් දොරල් වැහුවා. මේ මිනිස්සුන්ගේ කැරවෑන් එක ගත්තා. කොයි හරි ගියා. ගේල මොන හරි පුච්චන් කෑවා. ඊට පස්සේ විනෝද වුණා. ඉරිදා හවසට ගියා ගෙදර. ඒ වගේ ගත කරන මිනිස්සු තමයි බටහිර සමාජෙ බිහි වෙලා තියෙන්නේ. අපේ සමාජයේම නෙමෙයි අපි ඉතින් අපේ අම්මා මව්පියන්ගේ කෑල්ල මේ මේ අපිට හම්බෙච්ච ඉඩම් කෑල්ල මේ අපේ දුවගේ කොටහ මේ අපේ බෑනගේ කොටහ කියලා මේ වගේ හදලා ඊට පස්සේ මම වැට කඩලු ගහගෙන හිර කරගෙන මට තේරෙන්නේ නැහැ මොකද්ද කියලා හිරේ මොකක්ද එකක් තියෙනවා. එතකොට මේවත් එක්ක ඔබ අපි දන්නේ වැඩි මේ මේ සාමාන්‍යයෙන් අපිට මේ ලෝකේ ප්‍රශ්න සංවේදී වෙනවා අඩු නිසා දැන් බටහිර මිනිසුන් හරි සංවේදී වෙනවා ප්‍රශ්න. ඔබ දන්නවා ඇති බෑත බාගේ ෆිල්ම් එකක් හැදුවනේ 2013 කියලා. එතකොට හරි සංවේදී වෙන මිනිස්සු මේ ප්‍රශ්න ගැන. දැන් අපි අපි එහෙම සංවේදී වෙන්නේ නැත්තේ මේ සංවේදීතාවය වෙන මේ සෛල මෙල්ල වෙන්නේ සමහර විට මේ ඒ සංවේදී වෙන්නේ නැත්තේ මොකද කියන එක. හැම විදියකින්ම දැන් විශේෂයෙන්ම මේ සංවේදී බව ගොඩාක් තියෙන්නේ මේ ඇමරිකාවේ විතරයි. අනිත් මං හිතන්නේ රුසියාවේ අදාළේ රටවල නම් සංවේදීව අහලකවත් තියෙනවා කියලා මම නම් විශ්වාස කරන්නේ නැහැ. ඊළඟ මැද පෙරදිග රටවල වල සංවේදී බව තිබුණොත් ඉතින් මේ කාන්තාරවල ගස් වෙන්න ගන්නවා. ඉතින් ඒ නිසා එහෙම සංවේදී නැහැ. මේ ලෝකේ වැඩි පිරිසක් වැඩි જાතීන් එහෙම මේ ලෝකෙත් එක්ක සංවේදී වෙච්ච පිරිසක් සංවේදී වෙච්ච පිරිසක් නෙමෙයි. බෞද්ධ කියලා කියන්නේ මේ ලෝකේ ඉන්න හොඳ සංවේදී පිරිසක්. ඉතින් ඒ නිසා අපි මා හිතන්නේ අනාගතයේ මේ ලෝකේ ඇති වෙන දේ ලෝකේ ඇති වෙන මිනිස්සුන්ගේ ඇති වෙන පීඩනය පිරිමසන්න යම්කිසි දූරදාසී වැඩපිළිවෙලක් කරා ලෝකේ කවුරුවත් කල්පනා කළ නැමෙතික්. මම බැලුව දැන් අර මිනිස්සු වෙබ්සයිට් වල දදා ලෝකෙ විනාශ වෙනවා නොස්ට්‍රඩාමස් මෙහෙම කිව්වා ඊළඟට මේ ප්ලැනට් X මෙහෙම එනවා, නාසවලින් මෙහෙම හැංගුවා, අරක වෙනවා, මේක වෙනවා කිය කිය මහා විනාශයක් ගැන කතා කරනවා මිසක් මේ විනාශයට මෝන දීමේදී මිනිස්සයා හිත හදාගන්නේ කොහොමද කියන එක ගැන කවුරුවත් කතා වෙන්නේ නැහැ. ඉතින් මේ නිසා මා හිතන්නේ ඒකත් ලෝකෙට යම්කිසි ප්‍රමාණයකට ඒගොල්ලෝ යම්කිසි ඒගොල්ලන්ට දන්නේ නැති ඒගොල්ලන්ට මේ බුදුරජාන් වහන්සේගේ ධර්මයේ නමුත් නැති නිසා නමුත් ඒ වුණාට ඒගොල්ලෝ ලොකු උත්සාහයක් දැන් අපි ගත්තොත් බලන්න අර චිලී වල ඇතිවෙච්ච ප්‍රශ්නේ වෙලා සුනාමි තත්ත්වයක් ලෝකේ රටවලට එනකොට හැම රටක්ම දැන් ඕස්ට්‍රේලියාව, හවායි දූපත්, අනිත් රටවල් ඊළඟට ඒ හැම රටක්ම මේ ජපානයේ මිනිස්සුන් පුළුවන් තරම් දැනුවත් කළා. දැන් ඔන්න සුනාමි තත්වයක් එන්න හදනවා මේ මේ පැතිවලින් පිරිස අයින් වෙන්න කියලා. සමහර වාහන ලගිලා කියලා මිනිස්සුන්ගේ කී කී අයින් කරනවා. ඉතින් ඒ වගේ අර මිනිස්සු හැයෙන මිනිස්සුන්ව බේරගන්න මහන්සියක් දරනවා. ඒගොල්ලන්ට ඒ විදිහේ උපකරණ හදාගෙන තියෙනවා. එහෙම කල්පනා කරනවා. ඒ හැම දෙයක් ගැනම ඒ කියන්නේ හැමතිස්සෙම මිනිස්සු මේ ආරක්ෂාව, සේෆ්ටි ගැන හැමතිස්සෙම කල්පනා කරනවා, කතා කරනවා. ඉතින් ඒ නිසා මේ නමුත් අර අර වගේ බරපතල එකක් ආවොත් එහෙම නැත්නම් බැරි වෙලාවත් මේ අපිට තේරෙන්නේ මේ මොකද්ද මේ යුද්ධයක් આવොත් බරපතල ආයුධ පරිහරණය කරන යුද්ධයක් නිව්ක්ලියර් වෙපන්ස් වගේ පරිහරණය කරන යුද්ධයක් આવොත් මං හිතන්නේ මේ මිනිසුන්ට වරුත්තු දෙන එකක් නැහැ. අපි දන්නේ කියන්නේ මේ ලෝකේ කොහොමත් මේ මේ වේගෙන් දියුණු වෙච්ච රටාව දිහා බලනකට නම් ඕනම දෙයක් වේගෙන් උඩට ගියොත් ඒ වේගෙන්ම පහළට එනවා. ඉතින් ඒ නිසා මේ වේගෙන් යන රටාව දිහා බැලුවට පස්සේ අපිට හිතා ගන්න බෑ කොයි වෙලාවෙ මොන වගේ දෙයකට අපිට මුණ දෙන්න සිද්ධ වෙයිද කියලා. ඉතින් ඇත්ත වශයෙන්ම මේ වගේ ඒ වගේ තත්වයක් තියෙන නිසා අනාගතේ අපි නිකන් අර සුබ සිහින මව මව මනෝරාජ්‍යවල සිටීම නෙමෙයි මේකේ තියෙන්නේ. මම එක සයිට් එකක දැක්ක තියෙනවා දැන් ඉතින් අපිට අවුරුදු දෙකයි ජීවත් වෙන ඉතින් දෙකයි තුනයි අපි පුළුවන් තරම් කාලා බීලා විනෝද වෙමු කියලා. දැන් එතකොට එතකොට මිනිස්සු බොන්න වැඩිපුර පුරුදු වෙයි. තව තව දේවල් වලට මිනිස්සු පෙළඹෙයි. මොකද අපි තව සුළු කාලයේ බැරි වෙලාවත් මේ ප්ලැනට් එක ආවේ නැත්තම් දැන් මිනිස්සු මැරෙන ලෑස්තිලා කාලවිල ඔක්කොම ඉවරලා ඉන්නවා දෙසැම්බර් 21 මුකුත් වෙන්නේ නැහැ. එතකොට මේ මිනිස්සු කරගත්තු දේ මේ මිනිස්සුන්ට ඉපතක් වෙන්නේ නැද්ද? ඒ නිසා මේ අවිනිශ්චිත ලෝකයේ තියෙන අවිනිශ්චිත බව හඳුනාගෙන සිටීම හරි වැදගත්. ඉතින් මේ නිසා මා හිතන්නේ මේ ලෝකෙට අපිට බුදුදහම ගැන ලෝකෙට කතා කරගන්න විදියක් නෑ මේ බෞද්ධ රටවල තියෙන මේ தත්ත්වය. දැන් අපි ගත්තොත් දේශපාලනයට යොමු වෙලා භික්ෂුන් වහන්සේලා නිකම් හිතන්න බැරි තරම් බාල தත්ත්වයට පත් වෙනවා ඊළඟට දේශපාලනයේ විසින් මේ භික්ෂුව පුදුම විදියට පාවිච්චි කරනවා ඊළඟට හැම ක්ෂේත්‍රයකටම නිකන් හිතන්න බැරි විදියට විනාශයක් අරන් ගිහින් තියෙනවා අපේ ආධ්‍යාත්මික පැත්තේ වැඩ කටයුතු. ඉතින් මේව නිසා ලොකු ලොකු විදියට හානි වෙලා තියෙනකොට බටහිර රටවල් කැමති වෙයිද මේ බෞද්ධ වෙබ්සයිට් එකක් ගියාම අපේ වගේ රටයකින් මං හිතන්නේ නැහැ ඒකට ලෝකෙ කැමති වෙයි කියලා. මොකද ලෝකෙට ගිහිලා තියෙන අපේ රටට සම්බන්ධ ගිහිලා තියෙන තොරතුරු වල වැරද්ද. මොකද ලෝකේ රටක් හැටියට අපි ප්‍රශ්න තිබුණත් අපිට බුදු බුදුරජාන් වහන්සේගේ ධර්මයේ නිර්මලත්වය ආරක්ෂා කරගෙන මේක කරන්න තිබෙන්නේ. ඒ නිසා නිර්මලත්වයට හානි වෙවි තමයි මේ හැම එකක්ම සිද්ධ වෙන්නේ. දැන් අපි ගත්තොත් අපේ රටේ වුණත් පොදු වශයෙන් අපේ පරිහානියක මම එක කොටසක් කියන්නම්. මට මතක් වුණා මම ඊයේ මා ඊයේද අපි ගියේ? ඊයේ තමයි සෝමාවතී. සෝමාවතීට අපි වැඩියා. මම යටවෙනිදා මේ පින්කම ගැන සාකච්ඡා කරන්න. මේ හරි පුදුමයි. වන්දනාව කියලා මිනිස්සු වෙනවා මිනිස්සු වන්දනාව යාවට වන්දනාවක් නෙමෙයි ඒක ට්‍රිප් එකක්. පික්නික්. ඒ කියන්නේ අර විනෝදෙට යන්නේ. මිනිස්සු ඔක්කොම ගිහිල්ලා ඉතින් මේ නිකන් පොඩි රවුමක් චෛත්‍ය වටේ ගිහිල්ලා හරි වැන්දා. සෙල්ලම් බඩු තිබුණ මොන හරි විකුණන්න තිබුණ දොඩොල් කෑලි අරන් කාලා යනවා. මට මතකයි මේට අවුරුදු 30කට කලින් සේරිවිල මං ඒ කාලේ හිටියේ. අපි ඉන්නකොට මේ ඔන්න අපිට ඇහෙන ලස්සන මිහිරි සාදුනාදයක්. එතකොට අපි කතා වෙනවා අන්න වන්දනා නඩයක් ආවා. එතකොට වන්දනේ වන්දනා නඩේ ආපු සලකුණ මොකද්ද? අර සාදු හඬ. ඊට පස්සේ අපිට ඇහෙනවා ඊට පස්සේ උදේ කවුරු හරි ඇවිල්ලා අපිට කියනවා ස්වාමීන් වහන්සේ අපි මේ අසවල් පළාතින් ආවේ අපිට අපි වන්දන්න කියලා. ඊට පස්සේ අපි මේ අපි අහන මේකේ ඉතිහාස පොඩ්ඩක් අපිට කියා දෙන්න කියනවා. ඊට පස්සේ අපි කවුරු හරි ගිහිල්ලා අපිත් පුංචි එකල පුංචි උනත් අපි ඒව කළා. අපි ගිහිල්ලා ඒ ඉතිහාසය කියලා මිනිසුන්ට ગાත කියලා වන්දනා කරලා සමහර මිනිස්සු මේ කැලෑ මල් නිලාන් එනවා. වන්දනා කරලා සන්තෝෂ වෙලා ඊට පස්සේ ඒගොල්ලෝ චෛත්‍ය වටේත් පැදකුණු කරලා හරි සතුටින් යනවා අපිට තේරෙන්නේ ආය සාදුනාදයක් ඇහෙනවා. සාදු හඬක් ඇහෙන එකට අපි දන්නවා ආ දැන් ආපු වන්දනා නදී පිටත් වෙන ඒ සුන්දර ඒ සොඳුරු වන්දනා ගමන දැන්කෝ මම හිතන්නේ ඔයගොල්ලෝ ට්‍රිප් යනවා ඇති වන්දනාවල් කියලා. එතකොට අර සුන්දරත්වයේ අර සාදුහන්ඩ දැන් නැහැ ලැජ්ජයි. දැන් අර ලස්සනට සාදු කියලා හරින් කෑ ගහනවා. ඒ හඬ නැහැ ලැජ්ජයි. දැන් අපි ඉඳිද්දි බස් ගොඩාක් වාහන ගොඩක් ආවා. සාදු හඬක් අහලක නැහැ. මිනිස්සු හේනවා. ඊට පස්සේ මල් ඉස්සර අරන් ගිය අතර මේ නෙළු මල්ලෙම උඩට උස්සන් මෙහෙම අරන් ගියේ. දැන් අරගෙන මාළු කූරි වගේ. එල්ලගෙන යන්නේ. ඉතින් මොකද එහෙම වෙන්නේ? එතකොට දැන් මට මතක් වුණේ මේක උනේ මොකද? කාලාන්තරයක් තිස්සේ අපේ තිබිච්ච වන්දනා ගමන් රටාව කඩාගෙන වැටුණා. මේ කඩාගෙන වැටුණේ 1982 ඉඳලා. මේ වැඩිහිටියයි දන්නවා ඇති 1982 ආවා මා හිතන්නේ අර ලාම්පු කල මොකද්ද ඡන්ද ක්‍රමයක් ආවා ඊට පස්සේ ජනමත ਵਿਚාරණය ඒකෙන් පස්සේ ලංකාව තුළ දේශපාලන යම් යම් දේශපාලන ප්‍රශ්න ප්‍රචණ්ඩකාරී මාර්ග වලට පෙළඹුණා දේශපාලන ප්‍රචණ්ඩකාරී දේවල් වලට ආයුධ සන්නද්ධ වැඩවලට පෙළඹුණා. ඊට පස්සේ ඒව තහනම් ඒවට සූදානම් වෙවි ඉන්නවා තේරිලා ඒවකට තිබුණු ආණ්ඩුව මං හිතන්නේ ඒවා තහනම් කරන අදහසින් වෙන්නේ නැති. යම්කිසි කුමන්ත්‍රණකාරීව බිහි කළා 1983 කළු ජූලියේ. කළු ජූලියෙන් පස්සේ සම්පූර්ණයෙන්ම මේ වන්දනා ගමන් යන රටාව කඩාගෙන වැටුණා. දන්නේ නැහැ කවුරුත් මේ වෙච්ච විදිය. ඊට පස්සේ ප්‍රචණ්ඩ දේශපාලන ටික ටික වර්ධනය වෙලා 87 88 89 වගේ 89 90 91 වගේ කාල පරිච්ඡේද තුල අපිට හිතා ගන්න බැරි තරම් භීෂණයක් රටේ පැතිරලා තිබුණේ නැද්ද? කවුරුවත් වන්දනා කියන්නේ ඒ කාලේ. සම්පූර්ණ මේ රටේ තිබිච්ච බෞද්ධ සංස්කෘතික රටාව කඩාගෙන වැටුණා. 83න් පස්සේ මේ ත්‍රස්තවාදයත් හිසේ සෙව්වා. එතකොට දකුණේ දේශපාලන ප්‍රචණ්ඩත්වය සහ උතුරේ ත්‍රස්තවාදී මේ දෙකේ සංකලනයෙන් රටේ ඇතිවෙච්ච අර්බුදේ බෞද්ධ සංස්කෘතියට බලපාපු ආකාරය දැන් දකින්න පුළුවන්. ඒ කාලේ තිබිච්ච වන්දනාවයි අද වන්දනාවයි හඳුනාගත්තු අයට. නැත්තම් දන්නේ නැහනේ කවුරුත් මම මේ කියන එකන් සමහර විට. යම්කිසි සංසිද්ධියක් යම්කිසි දෙයක් සිද්ධ වෙනාට පස්සේ ඒකේ ප්‍රතිවිපාක බලන්න සිද්ධ වෙලා තියෙන මොකේද? වන්දනා ගමන්ටත් ඒක බලපාලා. ඒ නිසා අද ඒ සන්තෝෂින් මල් අරගෙන සාදු හඬ කියාපු අය අද නැහැ. බලන්න කොච්චර අපිට නොතේරි මොනතරම් මිනිස්යන්ගේ ජීවිත තුළ කඩාගෙන වැටිල්ලක් සිද්ධ වෙලා තියෙනවද? ඉතින් ඊළඟට ඇත්තෙන්ම මේ ජනාධිපතිතුමාට පින් සිද්ධ වෙන්න යුද්ධය ඉවරුණාට පස්සේ දැන් මිනිස්සු වන්දනාවල් යනවා. මේ වන්දනා ගමන් යද්දී මිනිස්සු දන්නේ නැහැ අපි වන්දනා ගමන් ගියේ කොහොමද? අපි ඉස්සර වැන්දි කොහොමද? ඒ රටාව මිනිස්සු දන්නේ නැහැ. දැන් බලන්න එතකොට යම්කිසි සමාජයක අපි ගත්තොත් යම්කිසි සමාජයක අපි අදහනවා. දැන් අපි අපි බුදුරජාණන් වහන්සේගේ ධර්මය අදහලා ඒක පුරුදු කරාට පස්සේ ඒ ඒ විශ්වාස ඒ ඇදහිමත් එක්ක බිහි වෙනවා යම්කිසි ඒ සමාජයට උවමනා කරන ඒ සමාජය පෝෂණය කරන සාර ධර්ම. ඒ සමාජය පෝෂණය කරන සාර ධර්මයේ ධර්මයේ හැසිරෙන පිරිසෙ මතු වෙනවා. ඒකට කියනවා සංස්කෘතිය කියලා. එතකොට මේ සංස්කෘතියෙන් තමයි අර සාර ධර්ම වලට උදව් කරන්නේ. අර සාර ධර්ම තමයි සංස්කෘතියට උදව් කරන්නේ. සංස්කෘතියයි සාර ධර්මයි දෙකම වෙනස් වුනහම සමාජයක කිසිම දෙයක් ඉතුරු වෙන්නේ නෑ මං අහලා තියෙන මොකද්ද කියලා මට දැන් සම්පූර්ණ උපහැරණේ මතක නෑ යකඩ මල්ලට ගුල්ල ගැහුවනම් අනිත් මල්ල හාල් මල්ල කතා නොකරම වීසි කරපන් කියලා තියෙනවා යකඩ මල්ලටත් ගුල්ල ගැහුවනම් ඉතින් ඒ වගේ එකක් තමයි දැන් වෙලා තියෙන්නේ දැන් ওই දේශපාලන වේදී කාල බලන පස්සේ යකඩ මල්ලටත් ගුල්ල ගහලා ඉතින් ඒ නිසා මේ මේ වගේ තත්වයක් රටක උද්ගත වුණාම මේ රට ආයමත් සංස්කෘතික වශයෙන් නගා සිටවන්න ඒ රටට පිරිසිදු දෙයම ලැබෙන්න ඕනේ. පිරිසිදු ධර්මයෙන්ම ලැබෙන්න ඕනේ. ඉතින් මේ නිසා මම කියන්නේ අපිට ඒ දැන් ওই වගේ කඩාගෙන වැටෙන සමාජයක තමයි අපිට මහමෙුණාව තුළ මම මහමෙුණා මුලින්ම ආරම්භ කළේ මෙච්චර විපත්තිකර පැති ගැන කල්පනා කළා නෙවෙයි. මෙහෙම දෙයක් වෙනවා කියලා. මම නිකන් මේ විවේකයෙන් ඉන්න කල්පනා කරලා හදපු තැනන්නේ. ඊට පස්සේ පොඩ්ඩක් ওই ධර්මයේ පොඩ්ඩක් කියන්න. නමුත් අපිට තේරුණා කලක් යනකොට මේක විශාල පැති තියෙනවා සමාජයේ කඩාගෙන වැටුණෝ. සහ සමහර සමහර සමහර අය සම්පූර්ණයෙන් දායකත්වය දරලා තියෙනවා මේ සමාජයේ ගුණධර්ම කඩාගෙන වැටෙන්න. විශේෂයෙන්ම කලාව පැත්ත. ඉතින් ඒ නිසා දැන් අපි ගත්තොත් බුදුරජාණන් වහන්සේගේ චරිතය ගැන හොඳ සිද්ධියක් තියෙනවා මේ අපේ එක ස්වාමීන් වහන්සේ නමක් හම්බෙන්න ඇවිල්ලා තියෙනවා වයසක අවුරුදු 70 විතර වයස සිස්ට කෙනෙක් වෙන ආගමක. ඉතින් ඇවිල්ලා කිව්වලු මේ අනේ හාමුදුරනේ මට මේ මේ බුද්ධ බුද්ධ ධර්මය ගැන මට පොඩ්ඩක් කියන්න කියලා. ඊට පස්සේ ඒ ස්වාමීන් වහන්සේ කියලා තියෙනවා මෙහෙමයි ධර්මය උගන්වන්නේ මේ ඇස කන නාසය දිවකය මනස අනිත්‍යයි කියලා. මේ අනිත්‍ය නිසා මේ දුක හට ගන්නවා කියලා මේ දුක හට ගන්නදී තමාගේ වසඟේ පවත්න්න බෑ ඒක දුකට දුක බවට පත් වෙන එක මේ ඉතින් මේක තමයි උගන්වන්නේ කියලා අහලා තිනවා දැන් ඔබතුමියට වයස කීයද අනේ ස්වාමීනි මට වයස 70යි කිවලු. ඉතින් ඔබතුමියට දැන් අර ඉස්සර ඇහැද දැන් තියෙන කියලා ඇහුවලු. එතන කිවලු මේ ඉස්සර විදියටම දැන් ඇස කන නාසය දිවකය පවතිනවද? දැන් ඒකෙන් දුක හටගන්නේ නැද්ද? මේක අනිත්‍ය වෙලා යන්නේ නැද්ද? අනේ ස්වාමීනි මේක හොඳට මට පැහැදිලි මේක අනිත්‍ය වෙලා යනවා මේක දුක හට ගන්නවා කියලා මට හරි පැහැදිලි කිව්වා. ඕක තමයි කියලා බුදුදහම මේ අනිත්‍ය නිසා දුක හට ගන්නවා කියන එක අවබෝධ කරන්න කිව්වා. එතකොට එයා කියලා තියෙනවා අනේ අනේ ස්වාමීනි හරිම පුදුමයි මං හරි තැනට ආපු නිසා හොඳයි. මට කිසිම පැහැදීමක් තිබුණේ නැහැ කිව්වලු බුදුරජාණන් වහන්සේ ගැන. මොකද මම මම අහලා තිබුණේ එහෙම නෙමෙයි. යසෝදර අම්මවයි පුතාවයි දාලා ගියා. පුතා උපන් දවසේ පැනලා ගියපු කෙනෙක් හැටියට මිසක් මං වෙන කිසිම දෙයක් දන්නේ නැහැ කිව්වලු. දැන් බලන්න එතකොට අන්‍යාගම් බුදුරජාන් වහන්සේ හඳුනාගෙන හඳුනාගෙන තියෙන <clears throat> ආකාරය. ඉතින් ඒව හඳුනා නොගනේ ඉඳ අපේ කලාකරුත් එහෙම නම් දකින්නේ. ඒක මට මතකයි අපි අපි අපිට කියවන්න හම්බුණා අපේ කාලේ අපි ඔය උසස් පෙළ වගේ කරන කාලේ නවකතා එකක් තමයි භවතරණය. ඒවා ඒවැය තුල අපිට අපි සිද්ධාර්ථ කුමාරයා ගැන යම් කිසි කෝණකින් බැලුවනම් ඒ කෝණයට තද බල විදියට හානි පැමිණෙනවා. බුදුරජාණන් වහන්සේ දිහා යම් කිසි කෝණකින් බැලුවනම් ඒ කෝණයට තද බල ලෙස හානි පැමිණෙනවා. අන්තිමට තියෙනවා අර සිද්ධාර්ථ බුදුරජාණන් වහන්සේ මාලිගයට වැඩි වෙලාවේ යසෝදරා දෙපා අල්ලන් හඬා වැටිද්දී මෙයාට මේ පරණ කෙලිස් ආවා කියලා. බුදුරජාණන් වහන්සේට පරණ කෙලිස් ආවා කියලා. ඉතින් ඒ කියන්නේ Tamanට පරණ කෙලිස් එන්න පුළුවන්. නමුත් ශාස්ත්‍රූවරයෙකුට ඒක ආරෝපණය කිරීම මං හිතන්නේ එහෙම වෙන්නේ මේ බටහිර ග්‍රන්ථ අධ්‍යයනය කිරීමේදී අර යථානුරූපී යථාර්ථවාදී රීතියට යනවායි කියලා පැටලෙන එකෙන්. මොකද බටහිර මුනිවරු පහල උන්නේ නැහැ නේද? ඒගොල්ලන්ට ඉතින් හැම එකටම තියෙන ඔය කුණුහරුප ටිකයි පිස්තෝල ටිකයි ඔය වෙඩි වෙඩි තියාගෙන ඉන්න කුණුහරුප විතරනේ ෆිල්ම් වල තියෙන බලන්න. වෙන මොකුත් නැහැ. ඉතින් ඒ නිසා ඒ රටට ඒක ඉතින් ඒ තියා යථාර්ථයක් නැහැ නේ. ඉතින් මේ රටවල් එහෙම නෙමෙයි ඉන්ද්‍රිය দমনය ගැන කතා කරලා තියෙනවා. ජීවිතාබෝධ ගැන කතා කරලා තියෙනවා බම්බසර ගැන කතා කරලා තියෙන පුදුම විදිහේ කතා කරපු මාතෘකා මේ මේ රටවල් වල එනි ඒ නිසා දැන් ඒ වගේ පොත් කියවලා මම එදා හිතුවා අනේ මේකට නම් අසාධාරණයක් බුදුරජාන් වහන්සේට මේ සිද්ධ වෙන්නේ මේ කවදා හරි සාධාරණයක් ඉෂ්ට කරන්න ඕන කියලා ඒ අදහසින් තමයි මම අමාගීතය කියන පොත ලිව්වේ ඒ අමාගීතේ ඒ අමාගීතේ මා ගොඩාක් මහන්සි ගත්ත ඒ චරිතයට වෙච්ච හානිය මොකද හේතුව සාහිත්‍ය කෘතියක් නිර්මාණය කිරීමේදී ඒ ඒ සාහිත්‍ය යම්කිසි කෘතියක් කිරීමේදී කෘතියට අපි ඒ ඒ චරිත පනගන්වන්න මහන්සි ගනිද්දී ඒ චරිතයට මෝට දෙන වචන, ඒ පරිසර වර්ණනා, ඒ සෑම දෙයක්ම මේ චරිතයට බලපානවා. එතකොට ඒක කියවන කික්කිනා සහෘදයා ඒක කියවද්දී ඒ චරිතයට සමීප වෙනවා. එතකොට මේ චරිතයේ දුර්වලතා තිබුණොත් එයා එකපාරට ඒ දුර්වලතා අල්ල ගන්නවා. ඉතින් මේ ගැන දැනගන්න ඕනේ කලාකෘති නිර්මාණය කරන කෙනා. ඉතින් මේ නිසා මේව ගැන දැනගන්න දැනගන්න බැරි තරමට විසරද යම්පත් වුණාම ඉතින් ඊට පස්සේ අපිට කතා කරන දෙයක් ඉතුරු වෙන්නේ යකඩ මල්ලටත් එන ගැව්වහම. ඉතින් ඒ නිසා අපි මේකෙන් අපි තේරුම් ගන්න ඕනේ ඉතින් මේ නිසා තමයි අමාගීතය කියන පොත ලිව්වේ. නමුත් අමාගීතයේදී අපි ඒ කාලේ ඊට පස්සේ මා කල්පනා කළා මේ පොතේ තියෙන වටිනාකම තේරුම් යන්න මේක මේ සංයුක්ත තැටියකට හඬ කවලා හදාන තියනවා හොඳයි කියලා. ඉතින් ඒක පුතෙක් ඉදිරිපත් වුණා ශ්‍රද්ධාවෙන්. ඊට පස්සේ ලස්සනට ඒක නිර්මාණය කළා. ඒ අමාගීතය කියලා සංයුක්ත තැටියක් හැදුවා. ඉතින් ඒක හදට හැදුවට අපිට ගොඩාක් පිරිසට මේක මේ වගේ සුන්දර දෙයක් අපි නිර්මාණය කළා තියෙනවා කියලා දැනුවත් කරගන්න ඒ කාලේ බැරි වුණා. ඒ නිසා තමයි අද දවසේ ඒකත් අපි එලි දැක්ුවේ. ඉතින් විශේෂයෙන් මේවෙන් බලාපොරොත්තු වුණේ මේ මිනිස්සුන්ට මේ දැන් අපිට අපිට තේරෙනවනේ මේ අපිට ඒ කියන්නේ දැන් සාමාන්‍යයෙන් කලාකෘතියක තියෙන්න ඕන කරන යම්කිසි සෞම්‍ය බවක් සුන්දරත්වයක් අපි ගත්තොත් අර ලියනාඩෝ ඩා වින්චිගේ මොනාලිසා ඒක දැක්කහම ලෝකෙ මිනිස්සු ඒක ඒකට පුදුම වුණා ඉස්සලා. අපි නෙමෙයි අපි දැක්කේ නෑනේ. අපි දන්නේ නැහැ මොනාලිස ඇඳලා තියෙනවා කියලා. බටහිර මිනිස්සු උක හඳුනාගත්තනේ. හඳුනගෙන පුදුම වුණා මිනිස්සු. එක එක විදිහට අර්ථ දෙන්න පටන් ගත්ත කතා වුණා. ඒ එහෙම වෙනකොට මොකද වෙන්නේ? නිර්මාණේ සමාජය තුළ හැමදෑම රැඳී තියෙනවා. ඒක තමයි නිර්මාණයක තියෙන මුරුදු සෞම්‍ය ගුණය. ඒකත් එක්ක තියෙන තව කලාකාරයෙක් බෙහුණා බටහිරින් පිකාසෝ කියලා මහා කැත විදියට චිත්‍ර අඳිනවා. එතකොට එයාගේ චිත්‍රවලත් යම් යම් කැත විදියට අඳිනවා ඒ මිස්මතු වෙන දේවල් තියෙනවා අපිට ඒවා හරියන්නේ නැහැ. නමුත් ඒවත් ලෝකේ අගය කරන්න ගත්තා. ඊට පස්සේ අපිටත් පුරුදු වුණා මේ මම අඩු බඩු මූණ එක පැත්තක කන එක පැත්තක නහ එක පැත්තක කකුල් එක පැත්තක චිත්‍ර අඳින්න යන්නේ පිකාසෝගේ කලාව. ඉතින් ඒ මොනවද මේ බටහිර අගය කරන්නේ හැම එකක්ම අපි නිකන් අන්දානුකරණේ යන්න පටන් ගත්තා. නමුත් අර මොනාලිසාගේ තියෙන සෞම්‍ය සුන්දරත්වය එතකොට ඒක ඒක හැමදාම මෙතන සජීවීව තියෙනවා. ඒ වගේ තමයි මේ අපි මේ අපිගත් බුදුරජාණන් වහන්සේ ගැන යම් කිසි දෙයක් අපි නිර්මාණය කරනවා නම් ඒකේ තියෙන ඒ ඒ චරිතයේ තියෙන සෞම්‍ය බව, සුන්දරත්වය, ඒ ඒ චරිතයේ තියෙන නිර්මල බව රැකගෙන තමයි අපි ඒක කරන්න ඕනේ. මොකද හේතුව මේ චරිතේ සාමාන්‍ය මිනිස්සෙකුට කෘතිමය ගොඩනගා ගන්න පුළුවන් එකක් නෙමෙයි. අවුරුදු දහස් ගාණක් පුහුණු වෙලක් කරගන්න පුළුවන් එකක් නෙමෙයි. අවුරුදු කල්ප ගාණයක් වෙන පුහුණු කරලා ගන්න බැරි චරිතයක්. ඉතින් ඒ වගේ චරිතයක් ගැන කතා කිරීමේදී ඒ චරිතයට අපි අසාධාරණකමක් කළොත් ඒක අපිටමයි අසාධාරණ වෙන්නේ. ඉතින් මේ නිසා අන්න ඒ අසාධාරණේ වළක්වන්න තමයි මං අමාගේතිය ලිව්වේ. ඊට පස්සේ පසුගිය දවස්වල මට මේ සඳකිඳුරු ජාතකය කියවන්න ලැබුණා. තව එකක් කියන්න ඕනේ. දැන් මේ කලාකෘති විතරක් නෙමේ ධර්මදේශනාත් අපි දන්නවා මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය අපි බොහෝ විට ධර්මදේශනාවලදී මාතෘකාව වශයෙන් ගන්නේ. ඔබට මතක ඇති මේ පිටකොටුවේ බණ කියලා රැල්ලක් ගියා. අස්ලීල අසභ්‍ය අවිචාරවත් අදූරදර්ශී කිසිම ਵਿਚාරයක් නැති බණ රටාවක්. මේ බණ රටාවට මේ ලක්වැසි ජනතාව ඇලුම් කරපු ඇලුම් කිරීම නිකම් පිපාසිත මෝරලක් වගේ අර ජරාව පිළිගත් විදිහේ දක්ගත්තම මං හිතුවා හරි මුන්දලාගේ රසඥතාවය මෙතන තියෙන කියලා. ඒ කියන්නේ ඒ සංවේදී වෙලා තියෙන 0.0 වල ඒ කියන්නේ සංවේදී බවට තැනක් නැහැ. ඉතින් මේ වගේ තත්යකට නම් සාමාන්‍ය මිනිස්සු ව්‍යාපාරිකෝ කඩවල් ඉස්සරහා ටීවී තියලා අර බන අස්සනවා මිනිස්සුන්ට. මම කල්පනා කළා මේ මිනිස්සුන්ට ඉස්සරහට මේ මිනිස්සුන්ට පිහිට වෙන්නේ ආයුධ අර බටහිර වගේ ආයුධයි කුණුවරපයි ඩ්‍රින්ක්ස් ටිකයි තමයි. වෙන මොකක්වත් නම් ඉතුරු වෙන්නේ මේ සමාජයට මේ යන රැල්ල ගියොත්. හැබැයි ඉතින් ඒ ඒක පුදුම එකක් ඒක ඒ කාලෙම ආයමත් ඒක වැල් හැබැයි ඒක ඒ වුණාට මේ මිනිස්සුන්ගේ මෝඩකම එහෙම ඉතුරු වුණා. ඒ ආපු මිනිස්සු අනේ අපි මොකද්ද මේ අහන්නේ කියලා නුවණ පහලලා ගියා නෙමෙයි. ඒක තුල පුරවන්න තිබිච්ච ප්‍රමාණය පටුයි. දැන් අපි ගත්තොත් යම්කිසි යම්කිසි නිර්මාණයක තියෙන සනාතන බවක් ඒ කියන්නේ ඒක හැමතිස්සෙම පුරවන්න තියෙනවා සමාජයේ. සමාජයේ ඒ හිදැස හැමදාම ඒකෙන් පිරෙනවා. දැන් අරකින් ඉක්මනට පිරුණා. නමුත් අපිට තේරුණා එකෙන් මේ මිනිස්සුන්ගේ කල්පනාව ඒ තරම්ම පටුයි. ඒ පටු බව තමයි ප්‍රදර්ශනය කළේ. ඒ නිසා මේ නුවණ තියෙන ලෝකයක් බිහි කරන්න කලාකෘති, ධර්මදේශනා, සාහිත්‍ය, විචාර, නාට්‍ය මේ සෑම දෙයක් සංගීතය මේ සෑම දෙයක්ම උදව් කරනවා. නමුත් වර්තමාන ලංකාවේ සෑම දෙයක්ම උදව් කරන්නේ මිනිස්යාගේ තියෙන රසඥතාවේ නැති බංගස්ථාන කරන්නයි. ඉතින් මේ නිසා ඒක මං හිතන්නේ යම් කිසි අවාසනාවන්ත තත්වයක් ගීත වුණත් එහෙමයි. හිතන්න බෑ මේවා මේ සින්දු වලට කියන නම් ලැජ්ජයි ඒවා. සමහර ගීත අහනකට සහිත හිටපු ගමන් මම වාහනේදී මේ යනකට රේඩියෝ එක දානවා. ඒ ඇහෙනකට මට ලැජ්ජයි අහන්න. කවුරුත් වාහනේ ඇතුලේ පිටිපස්සෙත් කවුරුත් නොපෙනී යහන් එනවාද කියලා හිතෙනවා. ඒ කියන්නේ එච්චරට මේ තියෙන අශ්ලීල වචන භාවිතය. අද ඒක සාමාන්‍ය සම්මත වෙලා කාලය තිස්සේ වාහනකට දැන් හොඳට බලන්න හිතලා මේ සමහර ගෙවල් වල පොඩි කාලේ ඉඳලා ළමයින්ට ඇහෙනවා උඹ බම්බොලන් වරෙන් ඵලයන් කියන භාෂාව. ඒතර ළමයි පුංචි කාලේ ඉඳලා ඒක පුරුදු වෙනවා. ඒතර ගෙදර දෙන්න දෙමහල්ලු බැන ගන්නවා ඊට වඩා දරුණු වචන වලින්. එතකොට එහෙම බන ගන්නකොට සාමාන්‍ය ළමයින්ට ඒක අමුත්තක් තියනවද? ඇයි මේ පරිසරය තමයි ළමයා හැදෙන්නේ. හැබැයි පුතා දුව ඔයා මෙයා එන්න යන්න ඒ වගේ සමාජයක ඉඳලා ළමයෙක් එකපාරට ඇහුවොත් අරක එයාට එකපාරට වෙනසක් දැනෙන්නේ නැද්ද? වෙනසක් දැනෙනවනේ. නමුත් ඒ වගේ දැන් අපි සාහිත්‍ය සම්භාව්‍ය සාහිත්‍ය ගත්තොත් මේ සෑහෙන පැරණි ගද්‍ය පද්‍ය හදාarලා තියෙන අපිට අපිට මේ වගේ දේවල් ඇහෙනකොට එකපාරට ෂොක් එකක් වදිනවා. මේ මොනවද මේ මිනිස්සු අහන්නේ කියලා. හැබැයි දැන් සමාජය තුළ එහෙම හැදෑරිලා නැති නිසා ඒ සමාජය තුළ ඉන්න පොඩි ළමයා ඉඳලා අහන්නේ සින්දුවට කුණුහරුපනේ. එතකොට කාලයක් යනකොට මොකද වෙන්නේ? මේගොල්ලන්ට මේව නැතුව බැරුව යනවා. ඊට පස්සේ ඒව තමයි සමාජය තුළ අගය කරන්නේ කියන්නේ හැමදේම වෙන්නේ. දැන් ඉතින් ඒක වෙලා ඉවරයි. ඒ නිසා අපිට හිතන්න බැරි තරම්ම හානියක් මේ කලාව ඔස්සේ මේ මනුස්ස වර්ගයාට සිද්ධ වෙලා තියෙනවා. ඉතින් මේ නිසා මේකෙන් එතකොට අර පෙබරවාරි 14 වෙනිදා කැලණි විහාරේ අපි පින්කමක් කළා. ඒකට තමයි මා සඳු කිඳුරු ජාතකයේ සඳ කිඳුරු ජාතකයේ කියවි චන්ද කිඳුරු ජාතකයේ. ඒක කියවද්දි තමයි මේ යසෝදරා අර සඳ කිඳුරියේ වෙලා පොළවේ හැපි හැපි අඬපු හැටි තියෙද්දි මට මේක රැව් දුන්නා මගේ හිතේ. ඊට පස්සේ මතක් වුණේ මේ එතකොට තමයි මට මතක් වුණේ මේ කොළඹ යුගයේ කවි ඒ කාලේ අපි ওই කවි ගැන හදාරද්දි විශ්වවිද්‍යාලන කාලේ අපිට මතකයි මේ ඒ කියන්නේ මේ යසෝදරා චරිතය ගැන බලපු විදිහ සමහර ගීත හිතුව ගමන් අපිට ඇහෙනවා මාධ්‍ය වලින් මහ රෑකම කෝ යන්න ගියේ මා හැර දාලා මේ වෙන කොහෙවත් ගියා වගේ එතකොට මේ අහන කෙනාට හිතෙන්නේ මේ මේ මේ මා හැර දාලා යා මොකෝ මොකෝ රෑ ගියේ කියලා අහන මා හැර දාලා දැන් බලන්න එතකොට ඒ වගේ දේවල් මේ බෞද්ධයන් ආස්වාදයේ විඳින මාතෘකාවල් හැටියට පත් කරගත්තොත් මොනතරම් හානියක් ඒ උතුම් චරිතවලට සිද්ධ වෙනවා. මේ චරිතවලට හානි සිද්ධ වෙච්ච ආකාරයේ හරිම පුදුමයි මේ කොළඹ යුගයේ කවීන් මේ බලන්න මේ බුද්ධ චරිතයට කළා තියෙන මේ යසෝදරාවන්ට බුදු සිරිතට කළා තියෙන හානිය. ඒ පරපුරයට මෙහෙම හරි ඉතුරුලා තියෙන එක පුදුමයි. සංගුන් පිරිවර අරයන පියා නුඹ උපන් දිනේම හොරෙන් පැන ගියා ගඟකින් අසකු පන්නවා පියාදර නුඹේ මුව දැක හාදුවක් නොදී දවසක් ගියා නුඹ තනිකර ඔය පියාණන් පුතේ මේ බලන්න මේ කොතරම් චරිතවලට හානි කරනවද මේ කවීන් කොළඹගේ කවීන් යසෝදරාවයි සිද්ධාර්ථ කුමාරයයි දැකපු හැටි දැන් අතෝසෙම මේ ජීවිතය ගැන ගැඹුරු අත්දැකීම් නැති ජීවිතය ගැන අධ්‍යයනය නොකළ යවුන් යවුන් වී පසු වෙන දූ දරුවන්ට මෙවැනි අවිචාරවත් අශ්ලීල ප්‍රකාශ අහන්න ලැබෙනකොට හිතනවා මේකේ ඇත්තක් ඇතිවද්දෝ කියලා. අතින් අල්ලගෙන පිටිපස්සෙන්ම දුව ගිහින් ඇදගෙන වරින් මෑණියන් දැ අඬ ගැහුවයි කියා. මේ ගමේ එකෙකුට කතා කරන විදිහටනේ. මේ ගමේ කෝලාහල කරන මිනිස්සෙකුට මේ ගන්න මේ අර නූගත් අශ්ලීල අවිචාරවත් අම්ම කෙනෙක් අර කුණුරෙදි මේ පුරෝගන ඉන්න මේ වැරහැලි ළඟින කොල්ලට කියන අන්න ගිහිල්ලා අදගෙන වරෙන් අන්න ඒ જાතිය ගන්න මේ කියන්නේ මේ කවීන් දැකපු විදි තව කවීන් දැකලා තියෙනවා මේ බලන්න සිහිසන් නැතුව මා දුක් කඳුලින් නාලා නහිනව නේද හිමියනි ඇද දිව කාලා දැන් බලන්න මේ මොනවද මේ කියන්නේ කියලා කවීන් ඊළඟට අහනවා මේ ලංවි නොසිඹ උතුරා යන සෙනේ රසින් රංකඳ මිසක් යාවිද වෙන කවුරු විසින් චික් දැන් බලන්න මේ කවිකාරයෝ එතකොට මේ සිහිබුද්ධිය ඇතුළ ලියාපු කවි නම් නෙමෙයි. නමුත් මේ කවි තමයි කොළඹගේ කවි. එතකොට ඒවෙන් දාලා තියෙනවා පදනම අද පිරිහුණු ගීත කලාවට. අද ඒ නිසා ඉතාමත්ම බාල පිරිහුණු ගී කලාවක් අපිට දායාද වෙලා තියෙනවා. නමුත් මේක අර වැසිකිළියේ උපන්න පණුවට වැසිකිළියේ අරුමේ පේන්නේ නෑනේ. ඒ වගේ මේ ජරා ගොඩේ හැදෙන ළමයාට මේකේ වෙනස හොයන්න බෑ. ඉතින් ඒකට ගොඩට ආපු කෙනෙක්ම ගොඩේ ඉඳලා බලන්න ඕනේ මේක දිහා. පේන්නේ. ඉතින් මේ වගේ ඉතින් අර යසෝදරා ගැන බලද්දි මට හිතුණා අනිවාර්යයෙන්ම මේ යසෝදරා ගැන විශාල අසාධාරණයක් වෙලා තියෙනවා. හැබැයි යසෝදරාට සාධාරණ ඉෂ්ට කරලා තියෙනවා ජන කවියා. ජන කවියා කියනවා මේ බලන්න කොච්චර ලස්සනද කියලා යසෝදරාගේ මුවකට දෙන වචන. හිමයේ ගොසින් මල් යහනක සිටිනවද? කෝමල අනගි සිරිපාදයක රිදිනවද? හිඟේ නැතු දෙවියෝ මුර කරනවද? මගේ ඇත් රජුනි හිමි අද කොතැනකද? කැලේ තිබෙන කොයි දේවත් රස වේවා. මලේ බඹරු මෙන් පිරවර ඇති වේවා. අව්වේ තියෙන රැස්මාලා අඩු වේවා. ගව්වෙන් ගව්ව දිව මාලිග සෑදේවා. දැන් සිද්ධාර්ථ කුමාරයා සත්‍ය හොයාගෙන ගිය ගමනේදී එතකොට මාලිගාවේ ඉන්න යසෝදරා හඬ හඬ තමන්ගේ ස්වාමියා දිහා බලන ආයුරු. එතකොට මේ බලන්න කියනවා යසෝදරාගේ මුවට කොච්චර ලස්සනද බලන්න. සුවඳ බොඳුන් සුවඳ බොජුන් වැළඳූ මගේ හිමි සඳට. නිබඳ බොජුන් රස කර දුන් වළඳන්ට. සුවඳ පලාපල වැවියන් හිමියන්ට. සුවඳ මල් නිතර පිපියන් රන් කඳට. බලන්න මේ ජන කවියාගේ තිබෙච්ච මේ සහෘද මානසිකත්වය. ජන කවියාගේ තිබෙච්ච సౌందර්ය හැඟීම් ආත්ම සංයමය ඉන්ද්‍රිය দমনය ඊළඟට ස්නේහය, භක්තිය කොළඹ යුගයේ වෙනකොට ඉවරයිනේ. මේකට හේතුව තමයි කොළඹ යුගයේ මං කියුවේ ඒක දැන් මේ අපේ කලාකරුන් ඔක්කොටම වැරදුනේ අපිට තියෙන සම්භාව්‍ය සාහිත්‍යයෙන් කරුණු උකහා නොගෙන අර බටහිරින් ඒ කාලේ බිහි වුණා රොමැන්ටික් කියලා සාහිත්‍යයක්. මේ ශෘංගාර රසය ඉස්මතු කරන සරාගී සාහිත්‍යයක්. ඒ සාහිත්‍යය අවිචාරයෙන් වැළඳගත්තා. ඊට පස්සේ හිතුවා නෑ හැම දෙයක්ම මේ ඇතුළයි පිටයි නෑ ඔක්කොම අපි එළිය කතා කරන්න ඕන කියලා විනාශ කරගත්තා. දැන් බටහිර විනාශ කරගෙන තියෙන්නේ. ඉතින් ඒ විනාශ කිරිල්ල අගය කළා. ඉතින් මේ නිසා මේ මේ විදිහ විනාශයක් කරා ගියපු නිසා මට හිතුණා මේ යසෝදරාවට යම්කිසි ගෞරව සම්ප්‍රයුක්ත බවක් ලැබෙන්න ඒකාන්තෙම සුදුසුයි කියලා. ඒකට තමයි මම මේ පද්‍ය සංග්‍රහය කළේ. මේ පද්‍ය සංග්‍රහයේ දැන් අපි දන්නවා ඔබ ඔබට මතක ඇති අපි රුවන්වැලි සෑය වන්දනාවේදී අපි පද්‍ය සංග්‍රහයක් කළා. ඒකදී අපි පාවිච්චි කරපු තනු ඒ කියන්නේ පාවිච්චි කරපු මේ මේ ගායන රටාව තුළ අපි භක්තිය ශ්‍රද්ධාව තමයි ඉස්මතු කරලා ගත්තේ. එතකොට මේකට අපිට ඒ විදිහටම කරන්න බෑ. මොකද මේකේ යසෝදරාව දිහා අපි බලන විදිය කවුරු හරි කෙනෙක් යසෝදරා දිහා බලනවා. ඒ බලන විදිහට තමයි මම මේක හදලා තියෙන්නේ. එතකොට ඒකටම අදාළ විදිහට මම ඒකට ඒ ඒ කවිය ගායනා කරන විදියක් හැදුවද. දැන් මේකේ මම මෙහෙම මේ මේ බලන්න මේ සමහර කවි ටික මම පෙන්වන්නම් ඔබට. සොඳුරුයේ මම බුදු බවට කැමැති වෙමි. යන හිමි වදනට යසෝදරා බාධාවක් නැති ආසිරි මල්ගෙන හිමි පිදුවා ඔබ යසෝදරා. තම හිමි සඳුහට පෙරුම් පුරන්නට දිවි පිදුවා ඔබ යසෝදරා. හැම දුක් විඳ විඳ ගෝර සසරේ වැද පසුපස ආවා යසෝදරා. ඊළඟට මේක යම්කිසි ධර්ම උපදේශ තියෙනවා. මේ බලන ධර්ම උපදේශයක් චපල සිතින් ලොව වසන කතුම් මැද අචපල සිත ඔබ යසෝදරා හිමිට රහස් හිමිහට රහසේ පිම්බඳින ආලුව රහසක් නැති ඔබ යසෝදරා සොඳුරු හදට බැඳි සොඳුරු හද කිව්වේ මහබෝසතාණන් වහන්සේ සොඳුරු හදට බැඳි පෙමට ආල වැඩු නපුරු වචන නැති යසෝදරා ඒකෙන් තමන්ගේ ස්වාමියාට කවදාවත් නපුරු වචනේ බැඳි නැති හිමිහට රහසේ වරදේ නොබැඳුණු අසිරිය ඔබ මං යසෝදරා නිතු සංගලින් ඔබ තම හිමි මිස වෙන කිසිවෙකු නොමුදිටු යසෝදරා. එතකොට මේ යසෝදරා ගැන මෙම ඇහෙනකොට සදහැවත් යසෝදරා කෙරෙහි භක්ති ප්‍රේමයේ ඇති යෝන් දූ දරුවන්ගේ චරිත ඒක යෝන් දූ දරුවන්ගේ චරිත මේ සුද්ධ බවට පත් වෙන්නේ නැද්ද? පත් වෙනවා. ඇත් රජෙකු අප බෝසත් හිමිසඳ හිමගිරි අරණේ යසෝදරා දල දෙක දන් දී මේ යන විට දුකසේ දුකසේ ඇතින්න වී ඔබ යසෝදරා තම හිමි ළමදී තබමින් සොඬවැල හඬා වැටුණු ඔබ යසෝදරා පෙරුම් පුරණ පෙරුම් කඳ ආදර හිමිසඳ වෙනුවෙන් දිවිදුන් යසෝදරා ඔබට මේ යසෝදරා ගැන යම්කිසි චිත්‍රයක් හදාගන්න මෙයා උදව් වෙනවා ඒකට තමයි මම මේ තාලේ භාවිතා කළේ. දැන් මේ බලන්න. ඇත් රජෙකුව අප බෝසත් හිමි සඳ හිමගිරි අරණේ යසෝදරා යසෝදරා දල දෙක දන්දී මිය යන විට දුකසේ ඇතින්න වී ඔබ යසෝදරා යසෝදරා තම හිමි ළමේදී තබමින් සොඬ වැල හඬා වැටුණු ඔබ යසෝදරා යසෝදරා පුරන පෙරුම් කඳ ආදර හිමි සඳ වෙනුවෙන් දිවිදුන් යසෝදරා යසෝදරා දැන් මේක මම මේ ජාතක අරන් තියෙන්නේ දැන් මේ බලන්න ඔබ දන්නවා මේ යසෝදරා <clears throat> සිද්ධාර්ථ කුමාරයා ලේන් කුලී උපන්නනේ ලෙහෙන කුලේ ඔබ දෙදෙන උපන් සඳ දරු සිඟිති ඇතුව සිටි යසෝදරා බොහෝසත් ලේනා බලා සිටිද්දී දියේ වැටුණු ඔබ යසෝදරා දැන් බොහෝසත් ලේනා බලන් ඉන්නවා යසෝදරා කියන්නේ ලෙහින් අම්මයි පැටියයි වතුරට වැටෙනවා ගිලිනා විට ඔබ සැඩරල පහරේ ලෙහිනා හැඬුවා යසෝදරා එතකොට මේ බෝසතාණන් වහන්සේගේ හදවතේ ආදරේ තියෙනවා ඊට පස්සේ මේ ලෙහින් මේ ලෙහිනා මොකද කළේ ඔව් ලින කරගන්න දෙයක් නැහැ. කෑ ගහනවා කෑ ගහනවා කරන්න දෙයක් නැහැ. අන්තිමට හිතුවා මේ මම මේ ගඟේ වතුර ඉහිනවා කියලා වල්ලිගේ තෙමමින් සැඩ පහර හිඳින සැඩ පහර සිඳින හිමි ඔබ දුටුවේ නැහැ. ඇයි යසෝදරා ගහගෙන යනවා? ඔබ දුටුවේ නැහැ යසෝදරා. ඉතින් මේ වගේ මේ සිද්ධි තියෙද්දී යසෝදරා ගැන ඊළඟට මේ ස්වර්ණහංස ජාතකයේ තියෙනවා රජ්ජුරු දැල අල්ලලා ස්වර්ණ හංසයව අල්ලගන්න වෙලාව අනිත් හංසය ඔක්කොම පියාඹලා ගියා. දැලට ආවිලා හිටියේ නෑ. මේ යසෝදරා හංසයා වෙලා හංස දෙන වෙලා එතන මේ හංසිය වෙලා තමන්ගේ ස්වාමිය ළඟම හිටියා. ඒකත් මම සටහන් කළා. හංස කුලයේ ඔබ මානස විල මැද පෙමින් බැඳුණු විට යසෝදරා අපමහ බෝසත් රාජහංසයා අල්ලා ගත්විට යසෝදරා අහසට නැගුණා සියලු හංසයෝ ඔබ එහි රැඳුණා යසෝදරා සෙනෙහසකට දිවි පුදා සියලු කල ඔබ ළඟ සිටියා යසෝදරා දැන් අර සඳකිඳුරු ජාතකයේ ඒකේ ඒ ලිව්වා මේ පණ ඉල්ලාගෙන කිඳුරුගේ මලකඳ වැළඳ සිටිය ඔබ යසෝදරා වැලපෙද්දියේහි හිමගිරි දෙදරා මල් බිම වැටුණා යසෝදරා දෙව්ලොව දෙවියෝ ඔබේ සෙනෙහස දැක දුන්නා දිවෝසු යසෝදරා අසරණ හිමිහට යලි පණ දෙන්නට හැඬුවා අසරණ යසෝදරා දැන් මේ වගේ සිද්ධියක් බලන්න මන්ද්‍රි බිසවවි විසතුරු සිරිතේ හිමි පසුපස ආ යසෝදරා ජාලිය ක්‍රිෂ්ණා දන්දුන් වග දැන සෙනෙහස රැකගත් යසෝදරා දැන් ජාලිය ක්‍රිෂ්ණා දන් දුන්නනේ දැන් පළවැල නෙලාගෙන ඉනකොට දරුවෝ දෙන්න දන් දීලා. තමන්ගේ සීනස ආරක්ෂා කරගත්තා. තමන් ස්වාමියාට සාපකලේ නෑ. මේකයි මේ විශේෂත්වය පුදුමයි. ඒක පුදුම සහගත දෙයක් නෙමෙයිද? ඊට පස්සේ දන් දෙන විට ඔබ දුගී බමුණු හට හිමිට ආල වැඩුවා සෝදරා. දුගී බමුණට දන් දෙද්දී හිමිට ආල වැඩනවා. මන්ද්‍රි බිසවවි වෙසතුරු සිරීතේ හිමි පසු පස ආයසෝදරා යසෝදරා ජාලිය ක්‍රිස්නා දන් දුන් වග දැන සිනහස රැකගත් යසෝදරා යසෝදරා මම මේ වගේ මේ සංවේදී තාලයක් පාවිච්චි කළේ මේක තේරුම් ගන්නයි. මොකද හේතුව මේ අපිට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි මිනිස්සු ඇටකුණා වෙලා ඉන්න එක. ඒ කියන්නේ සංවේදී නෑ. ඇයි සංවේදී වෙන්නේ කොහොමදයි? දැන් අපි දන්න ඉතිහාසය තුල පාර අයිනේ මරනවා, වෙඩි කාලා මරනවා, ගිනි තියලා මරනවා, පුලුස්සල මරනවා, වහ පොල මරනවා. මේ වගේ කෙලවර නැහැ නේද මේ සිද්ධි? මේ සිද්ධි තුල මිනිස්සුන්ගේ සංවේදීකම කිතුරු වෙයිද? ඉතින් මේ නිසා හැබැයි අනාගත ලෝකෙට උමනා කරන්නේ මේ කරකුට්ටන් වෙච්ච හික් තියෙන මිනිස්සු නෙවෙයි. යම් කිසි සංවේදී මනසක් තියෙන මිනිස් මේ සංවේදී බව ඇති කරන්න තමයි මේ මේ හැමදේම මම කළේ. දැන් ඒක මේ අපිට සාමාන්‍යයෙන් අපිට පේනවා හැම සමාජ ක්ෂේත්‍රයකම සංවේදී බව සංවේදී බව නැහැ. එතකොට කෙලෙහි ගුණත් නැතු යන කෙලෙහි ගුණ නැහැ. පැවිද්ද තුලත් කෙලෙහි ගුණ නැහැ. ගිහිය තුලත් කෙලෙහි ගුණ නැහැ. ඉතින් මේ වගේ නම් සමාජ රටාව තියෙන්නේ. ඒ කියන්නේ මොකද්ද නැත්තේ සංවේදීභාවය? නෑ මේ සංවේදී මිනිස්සෙකුට හැමතිස්සෙම අර තවත් කෙනෙක් කරපු උදව් මතක් වෙනවා. ඊළඟ උපකාර මතක් වෙනවා. දැන් ඒ වගේ එතකොට මේ යසෝදරාගේ ජීවිතයේ තුල තියෙන අර සංවේදී බව ඉස්මතු කරන්න තමයි මම ඒකෙන් වෑයම් කළේ. එතකොට මේ වගේ පින්වත්නි අපි බෞද්ධ සාහිත්‍ය පෝෂණය කළොත් තමයි ඒ සංවේදී බව අනාගතයේ වුණත් යම්කිසි කෙනෙක් යමක් රස විඳින්න ඉගෙන ගන්නෙ. එහෙම නැත්නම් දන්නේ නැහනේ. අර වැසිකිලි වලේ උපන්න සතාට වෙච්ච දේ වෙන්නේ. ඉතින් ඒ නිසා අර නියම රසඥතාවයේ සමාජයෙන් ගිලිහුණු බවට හොඳම සාධක තමයි මම අර කියපු අර බණ විස්තරේ. ඒ කියන්නේ මිනිසුන්ට ඕන කරේ මේ හැබෑ රසවින්දනයක් නෙමෙයි. මිනිස්සු බලන්නේ තව තව කෙනෙකුට අපහාස කළා hina වෙන්න, ගරහලා hina වෙන්න, තව කෙනෙකුට නිඳා කළා hina වෙන්න. දැන් ඒ මේකක් නේද හැම දේශපාලන වේදිකාව ඇහෙන්නේත් ඒ මේකක්. ඒතර බණිත් ඇහෙන්නේත් ඒ මේකක් නක්. සින්දු ඇහෙන්නේත් ඒ මේකක් නක්. සාහිත්‍ය කෘතියක ඇහෙන්නේත් එහෙම එකක් නක්. සාමාන්‍ය මිනිස්යාගේ සාමාන්‍ය සංවේදීතාවය ඉතුරු වෙයිද? ඉතුරු වෙන්නේ නැහැ. දැන් මේ නිසා තමයි මේ සංවේදී බවත් එක්ක මිනිසුන්ගේ ජීවිතවල ඇති වෙන අපූර්ව අහිංසක බවක්. සංවේදී බවත් එක්ක ඇති වෙනවා කෘතගුණ දන්නා බව, අහිංසක බව, ඉවසීම මේ ආදී ගුණ රාශියක් ඇති වෙනවා. දැන් ඔබ බලන්න අපි දැකලා තියෙනවා මේ සමහර මේ අය ඉන්නවා යෝගීන් වගේ මං හම්බ වෙනට හම්බෙලා තියෙනවා මේ ගැඹුරු ධර්මයේ කතා කරනවා. හැබැයි මනුස්සකම් මනුස්සකම් නැහැ. කරුණා මෛත්‍රිය මොකවත් නැහැ. අනිත් ඔක්කොම පටිසම්පාදින කටපාඩම කියනවා. කරුණා මෛත්‍රිය මොකුත් නැහැ. දයානුකම්පා නැහැ. ඒතර අපිට පේනවා මේ මනසක් සංවේදී වෙන්නේ නැතුව මේ දහම් කරුණු වේවා, විෂයානුබද්ධ දැනුම වේවා මතක තිබ්බා කියලා ඒකෙන් එයාට කිසි ප්‍රයෝජනයක් ප්‍රයෝජනයක් නැහැ. ඉතින් මේ නිසා ධර්මය කියලා කියන්නේ මේ ඒක ඉවසීම උදව් කිරීම කරුණාව, අනුකම්පාව මේ වගේ ඒවා තමයි ධර්මය කියලා කියන්නේ. දැන් එහෙම නැතුව ධර්මය කියලා කියන්නේ නිකන් කිසිම තිතක් මේ නැති වේලිච්ච බවක් ධර්මෙ හිටිට මට පිළිගන්න අමාරුයි ඒක. ඉතින් මේ නිසා මොකද අපි අපිට මතකයි ඉස්සරුණත් අපි කියනවා සමහර විට සමහර අම්මලා කලබලෙන් යන්න හදනකොට ඔන්න මල්ල ගන්නකොට ඔන්න මල්ල වදින වැංගෙයි. අර ආච්චිගේ කරපු භාවනා ඉවරයි. අය අර මල්ලේ මල්ලේ වැදිච්ච ආච්චි මොකද කරන්නේ? රවල බලනවා ඉතින්. 17 රවල බලනවා. අර හිතපු කරුණාමයිති අහලක නැති. එහෙම අපිට මේ ඇත්ත වශයෙන්ම කියනොන මේ ජීවිතේට මේ ඇත්ත ලබා ගන්න ජීවිතේට වටිනා දේ ලබා ගන්න හරි අමාරුයි. ඒකයි දැන් දැන් ඇත්ත වශයෙන්ම මට මේ කවි කියන ඒවා බිහි කරන්න ඕන වෙලා තිබුණේ නැහැ. නමුත් අන්තිමට අපිට ඒවා කරන්න සිද්ධ වුණා. මොකද මේ සමාජය තුළ සමාජ තුළ තුනේ හිදැස පුරවන්න කෙනෙක් නැති වුණාම. දැන් අපි දන්නවා මේ ඉස්සර මිනිස්සු ලස්සන්ට මේ ශ්‍රී පාදේ වන්දනාව කවි කී ගියා. නමුත් ඒක අපට අදටත් යන්න පුළුවන්. හැබැයි අදට යන්නේ මේ මිනිස්සුන්ට කැමති මේ මිනිස්සු අලුත් දෙයක්. දැන් ඒකයි මම ওই බරණැසුණත් වන්දනා කරන, ගිජ්ජ කූටි වන්දනා කරන ශ්‍රී පාදේ වගේ කවි හැදුවේ. දැන් මහමෙවුනාව තුළ මට සිද්ධ වුණා අලුතින්ම මේ වගේ සංස්කෘතික රටාවක් රටට දායාද කරන්න. මොකද මේ සංස්කෘතික රටාව නැති නිසා. දැන් සමහර අවස්ථාවලදී බෝධි පූජාව පවා අපිට කරන්න කියන්න සිද්ධ වුණා. ඉස්සල බෝධිය ආමදින්න. මල් ආසන සුද්ධ කරන්න, පිරිසිදු කරන්න, පහන් පිරිසිදු කරන්න. මොකද දැන් මිනිස්සු පුරුදු වෙලා තියෙන එහෙම නෙමෙයි අර ඉන්ස්ටන්ට්ලි. ඒ කඩේකට ගිහිල්ලා බඩුවක් ගන්නවා වගේ මල් ටික අරන් ගියා. තිබ්බා. වතුර ටිකක් පයිපින් ගත්තා. වක්කොලා. ඊට පස්සේ අර කඩදායක උතාගෙන ඉන්න හඳුන් කුඩු ටික ඒක දැම්ම ගැසුවා ඒක කොලෙත් එහෙම ගුලි කොලා පැත්තකට වීසිකලා ඊළඟට පහන පත්තු කළා තෙල් ටික අතේ තියෙනවා වටපිට බැලුවා කොඩිය තියෙන කොඩිය අත පිහිද ගත්තා එහෙම නැද්ද අද මං කියන්නේ බොරුද ඔබ දැකලා නැද්ද ඒක අතේ තියෙන දැලි තියෙන කොඩිය එල්ලන මිනිස්සු එක එක අපල දුරු වේවා කිය එක ඒව මෙයා ගියා කියලා කොඩිය අත ඇතුළේ මේ තෙල් පීත ගත්තා. ඊර්සා ඊට පස්සේ ඔන්න වාඩි වුණා. වාඩි වෙලා ඉතින් මොන හරි පොතක් ගත්තා. කියෝගෙන කියෝගෙන ගියා. ඉවරයි මට මට තේරෙන්නේ නැහැ මේක. මොකද්ද මේ වුනේ කියලා. ඉතින් මේ නිසා ඒ රටාව බෞද්ධ සංස්කෘතිය කියලා පිළිගන්නවද? බෞද්ධ සංස්කෘතිය කියන්නේ මේක නෙමෙයි. මං කියේක බෞද්ධ සංස්කෘතිය කියන්නේ මේ මේ උදාර චරිතවලට හඳුනා ගැනීම ඊළඟට ආයතන උනත් ස්ථාන පිරිසිදු තබා ගැනීම පූජනීය ස්ථාන පිරිසිදු තබා ගැනීම ඊළඟට පිළිවෙලකට කිරීම මේ හැම දෙයක්ම අපිට අයන්නේ ඉඳලා හදන්න වුණා. දැන් වැඩසටහන් වලට ආපු ඔබ දන්නවා ඇති අපි හැම පොයේටම හිමිදිරි උදෑසන බුදුරජාණන් වහන්සේට කිරිපිඩු ආහාරයක් පූජා කරනවා දිය නමුස කිරිබත් හදන්නේ. මේ මේ බාල විදියට කරන්නේ නැහැ. බොහොම සැලකිල්ලෙන් පිළිවෙලට තමයි අපි ඒක කරන්නේ. ඊළඟට බුද්ධ පූජාවට විශේෂයෙන්ම ස්වාමීන් වහන්සේලා කැප වෙලා පූජාව බුද්ධ පූජාව හදන්නේ. ඊළඟට පිරිසිදු බව විශේෂයෙන් අපි කල්පනා කරනවා. ඔබ දකින්නට සමාදාසවලට හැම වැඩසටහන් දෙකටම කලින්, පොයකටම කලින් මේ ශාලාවල් ඔක්කොම සෝදන්නේ ස්වාමීන් වහන්සේලා. මේක තමයි අපේ සංස්කෘතිය. මේ වැසිකිලි සෝදනවා. මේක අපේ සංස්කෘතිය. මේක තමයි පින කියන්නේ. එතකොට ගිහි කෙනා මෙතනට ඇවිල්ලා වැඩසටහනට සහභාගී වුණා. බත්මුල ලියාගෙන ආවා. ඒකත් කාලා ඉතුරු ටික වුණ හැංගුව පඳුරක් අස්සේ බුලත් ටිකකුත් උන්නම් කෑවා. ඒකත් එතනම කෙල්ල ගැහුවා. හපෙත් දැම්ම අස්සට. ඊට පස්සේ ගියා නම් මොකද්ද මම හොයන්නේ? මොකද්ද ඒකද අපේ සංස්කෘතිය? ඉතින් මේ නිසා මේ කඩාගෙන වැටිල්ල අධ්‍යයනය කළොත් අපිටම ලැජ්ජයි. එච්චරටම කඩාගෙන වැටිල්ලක් සමාජය තුල තියෙන්නේ. ඒ නිසා හැමදේම දැන් අපිට සමහර අවස්ථාවලදී කියන්න සිදු වුණ කාට හරි තේ එකක් දෙනවා නම් කෝප්පිය හොදලා පිරිසිදු කරලා දෙන්න කියලා. ඊළඟට ඉතින් මේ වගේ හැමදේම අපිට පරණ ඇඳුම් දෙන්න එපා කියලා අපිට කටින් කියන්න වුණා. ඒ මොකද හේතුව අරන්නේ. සුනාමි සිද්ධියදී අපි දැක්කා අපිට එවලා තිබුණ හැඳුම් අපි ගෝණි ගානක් ගිනි තිබ්බා. ඒ කියන්නේ පාංකඩ වලටවත් ගන්න බෑ. මේ සුනාමියට බෙදන්න. සදහැවතුන්ගේ පරිත්‍යාගය ඉතින් මේකද බෞද්ධ සංස්කෘතිය. ඉතින් මේ නිසා අර දිමාපියන්ට දරුවෝ බයිනකොට අහල පහලයි කියනවා යසයි වැඩි. තව බැනපන් කියලා. ඒක බෞද්ධ සංස්කෘතිය නෙමෙයි. ගුරුවරයාට ගෝලයෙක් අපහාස කරනකොට අනිත් ගුරුවරු කියනවා තව ගහපන් කියලා. මේක බෞද්ධ සංස්කෘතියද නෑ. නමුත් ඒක තමයි දැන් තියෙන්නේ. ඉතින් මේ නිසා මේවා අපි තේරුම් ගත්තාම අපි දැනගන්න ඕනේ අනාගත ලෝකයේ මොනතරම් අගාධයකටද යන්නේ කියලා. ඉතින් මේ නිසා පින්වත්නි මේකෙන් බේරෙන්න තියෙන එකම දේ තමයි අපිට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පිළිසරණ කරගෙන මේ යන්න තියෙන්නේ. ඇත්ත වශයෙන්ම ඒකමයි මම ඔය මේ මේ මේ මාතෘ නිවාස ධාරක නිවාස ඒ කියන්නේ අම්මලා බබාලා ඉන්න වාට්ටු හදන්න මම කල්පනා කළේ ඒකමයි. මොකද හේතුව අපිට තේරෙනවා මේ වගේ එකකට කවුරුවත් අත දාන්නේ නෑ. මොකද ප්‍රසිද්ධියක් ලැබෙන්නේ නෑ නේවෙන්. ප්‍රසිද්ධිය ලැබෙන පිළිගැනීමකට එන්න මල් මාල පලන්දනයවට තමයි උදව් කළේ. හැබැයි ඒ රටාවෙන් වෙනස් වුණා පහමි වුණාම නිසා. දැන් අපි දන්නවා දැන් අදත් අපිට කොළඹදී මුදල් පරිත්‍යාග කළා කීප දෙනෙක් අනේ මොකක්වත් නෑ ඇවිල්ලා පරිත්‍යාග කළා අනේ ස්වාමීන් මේක මේ අර ස්පිතාලට කියලා නිස්සබ්ද වෙනවා ඒක තේරුම තමයි ඉස්සර එහෙම නෑ ඉස්සර රණ්ඩු වල්ලන නම කිව්වේ නැත්තම් තරහ වෙනවා බයිනවා ආයෙන්නේ නෑ කියනවා එතකොට හේතුව මොකද? එච්චරටම මේ මිනිස්සු ඉස්සරහට අරන් තිබුණ හිස් දෙයක්. නම. ওই නම මොකද? වෙනමක් දාමු ගමන් ওই නම වටිනාකම ඉවරනේ. නම කියන එක කිසි වටිනාකමක් කිසිම වටිනාකමක් නැහැ මේ නමක. ඒ නිසා මේ නම කියන එක අපි తాවකාලිකව අපි තවත් කෙනෙක්ව හඳුනා ගන්න තියෙන ඔව් හඳුනා ගන්න තියෙන මේ ශබ්දයක් විතරයි. ඒකේ කිසි වැදගත්කමක් නැහැ. වැදගත්කම තියෙන්නේ අපේ මිනිස්යන් කෙරෙහි හිතානුකම්පීව කරන ක්‍රියාවේ. මිනිස්යන් කෙරෙහි හිතානුකම්පීව කරන ක්‍රියාවේමයි වැදගත්කම තියෙන්නේ. ඉතින් මේ නිසා ඇත්ත වශයෙන්ම බුදුරජාන් වහන්සේගේ ධර්මයේ නිසාමයි අපි මේව ඉගෙන ගත්තේ. දැන් අපි ගත්තොත් අපි මේ කොහෙවත් අපි නම් ගහලා නැහැනේ. නමුත් අපිට දැන් අපි දන්නවා සමහර අය නම් ගහන්න පෙළඹෙන්නේ මොකද? ඊළඟ එක්කෙනා ආධාර කරන්නේ අරක බලලා. ආ රෑගේ නම තියෙනවා එහෙනම් ආ අරකගේ නමක් තියෙනවා ආ මගේ නමක් දාගන්න ඕනේ ඒ තරහකාරයගේ නම ඒකේ තියෙනවා ඊට පස්සේ ආ තමන්ගේ නමක් දාගන්න ඊට පස්සේ තමනුත් ගිහිල්ලා යම් කිසි දෙයක් කරනවා ඊට පස්සේ එතන තමන්ගේ නමක් වැටෙනවා හිස් දෙයක් නේ මේක මම බෞද්ධ සංස්කෘතියට පිළිගන්නේ ඒ නිසා මේ අපිට මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් ලැබිච්ච දායාදය අපේ ජීවිතයේ ඇස් අරවනවා අපි නින්දකින් අවදි කරනවා වගේ අපිට මේ ධර්මයේ ලබා දෙනවා. ඉතින් මේ නිසා පින්වත්නි හොඳට මතක තියාගන්න අපිට අනාගතයටයි, අදටයි, හෙටටයි කවදත් පිට වෙන්නේ සීක බල තමයි. මොනවද සීක බල? <clears throat> සා සද්දා සීල ශ්‍රුත ත්‍යාග ප්‍රඥා මේ සීක බල පහ අපිට ඇති කරගන්න විශේෂයෙන්ම ශ්‍රද්ධාව ඇති කරගන්න ගොඩාක් උපකාරී වෙන්නේ බුදුරජාන් වහන්සේගේ චරිතය, උන්වහන්සේ වදාළ ධර්මය තමයි උපකාරී වෙන්නේ. දැන් මේ යසෝදරාගේ කවි වුණත් අපිට බලනකොට මට නම් පුදුම විදිහට මේ හිත පහදිනවා. ශ්‍රද්ධාවක් ඇතිවෙනවා මොකද හේතුව මේ සාමාන්‍ය මිනිස්සු කෝටියක් එකතු කළත් මේ චරිතයේ තියෙන අපූර්වත්වය අපිට දකින්න බෑ. ඒ සුන්දරත්වය අපිට වෙන දෙයකින් වෙන දෙයකින් දකින්න බෑ. ඒ කියන්නේ දැන් අපි ගත්තොත් දැන් යසෝදරා එදා උදේ ඇහැරෙනකොට තමන්ගේ ස්වාමියා නැහැ නේ රාහුල පුතු ඔබ තුරුලේ රඳවා සැතපී සිටි විට යසෝදරා තමහිමි සඳ දොර කවුළු ආසලින් ඔබ දකිනා විට යසෝදරා දැන් එතකොට සිද්ධාර්ථ කුමාරයා දුර අඩවල් කළා බලනවා. යසෝදරායි රාහුල කුමාරයයි සැතපී ඉන්නවා. සිහිනෙන්වත් හිමි යන බව නොදුටුවේ. යසෝදරාට හීනෙන්වත් මේ සිද්ධිය පේන්නේ නැහැ. හීනෙන්වත් හිමි යන බව නොදුටුවේ කිසි වරදක් නැති යසෝදරා. ඇයිද කියන් මට යසෝදරාවනි? අවදි නොවුනේ ඇයි යසෝදරා? එතකොට මේක තමයි නිර්මාණය කියලා කියන්නේ. එතකොට හිමිදිරිය ඔබ සිඟිති දරුදගෙන හිමිසඳ හිමිසඳ සෙව්වා යසෝදරා මෙතුවක් කල් ගිය සසර පුරා ආ කොහිද ගියේ හිමි යසෝදරා පෙරම් පුරාගෙන ආභව ගමනේ එකටම ගිය ඔබ යසෝදරා සිහිසන් නැති වී හඬා වැටුණු ඔබ තනි වුණාද දැන් යසෝදරා. දැන් මේකේ මම තව හොඳ එකක් දැම්මා මේකේ. ඔන්න බලන්න. සිදුවත් කවරුන් අතිනත ගද්දා සොඳුරු සිහින මැව්. යසෝදරා. අතිනත ගත්ත දවසේ සුන්දර සිහින මැව්වේ නැද්ද? සිඟිති පුතෙකු මව කුසින් දරාගෙන සෙනෙහස වැඩුවා යසෝදරා. බෝසත් හිමිහට පෙරුම් පුරා ආ ප්‍රිය බිරිඳයි ඔබ යසෝදරා. ඒ වුණාට එකක් දන්නේ නැහැ. මොකද්ද? ගෙවෙන සසරේ අවසන් භවයට ආවග නොදුටු යසෝදරා. ජීවන සංසාරේ අන්තිම ආත්මයට ඇවිල්ලා ඉන්නවා. යසෝදරා ඒක දැක්කේ නැහැ. ඒක දැක්කේ නැහැ. අන්තිමට යසෝදරාගේ ජීවිතය බලන්න අන්තිමට මම දැම්මා මේක වැළපෙන විට ඔබ පෙම තුරුලටගෙන හිමිසඳ නොමැතු යසෝදරා සිහින ලෝක ඇති සිතුවම් විලසට බොඳ වුණාද ඔබ යසෝදරා සිඟිති රහල් පොතු දකිනා විට ඔබ කුමක්ද සිතුනේ යසෝදරා ඔන්න මම දැන් ඊළඟ පදේ සකල සතට නිතිසෙත සලසන්නට ගියේ වග්ග නොදැනුනි යසෝදරා ඊළඟට යසෝදරාගේ තියෙන ස්වාමි භක්තිය වනේ වල්වැද තාපස වෙස්ගෙන බවුන් වඩයි හිමියා සෝදරා සලුපිලි අබරණ ඉවත දැමූ ඔබ කහවත් හැන්දා යසෝදරා යසෝදරට ආරංචි වුණා ස්වාමියා සලුපිලි අබරණ ඉවත දැම්මා කාසාය වස්ත්‍රයන් දා කියලා සෝදරා ඉදා සම්පූර්ණ වස්ත්‍ර අයින් කළා කහවත් පොරවගෙන හිටියා එක වේලක් හිමි වළඳන බව දැන එක වේලක් ගත් යසෝදරා යසෝදරත් එතකොට එක වේලයි ගත්තේ. රුක්සෙවනේ හිමි සැතපුණු බව දැන බිම සැතපී සිටිය සෝදරා. ඉතින් මේක හරි අසාමාන්‍ය ප්‍රේමයක් නේද? අසාමාන්‍ය අద్භූත දෙයක් මේ. ඉතින් ඒ නිසා මෙයා මේ ලෝක ලෝකේ කාටවත් අනුගමනය කරන්න පුළුවන් ඒවා නෙමෙයි. ඒවා බොරු වැඩ. සෝදරා ලියන කියලා ඔබට කිව්වොත් ඒක විහිළුවක්. ඒක බොරු කතාවක්. මම දැක්ක මේ පුතකක් තියෙනවා ලොව සියලු කාන්තා විසෝදරාවිත්වා කියලා. ඒක කවදාවත් <laughs> ඒව වෙන්නේ නෑ ඒවා. මේ විශේෂ දේවල් මේ ලෝකේ කාටවත් අර බුද්ධත්වයේ ලෝකේ කාටවත් මේ මේ පතපත මම බුදුවිම බුදුවිම කියලා තරගයකට ඇවිල්ලා බුදු වෙන්න බෑ වගේ. මම යසෝදරායි මාසි යසෝදරායි කියලා කවදාවත් ඒක කරන්න බෑ. ඒක මේ කවදාවත් ඒක මේ ඒක මේක මේ ඒකටම අදාළ ආවෙනික චරිතයක් ඒ අදාළ ගුණවත්කමක් තුලින් තමා තුළ මැතින එක්තරා සුවිශේෂ බවක් නේ ඒ මේ සුවිශේෂත්වය අපි අඳුනා ගන්න ඕනේ. අඳුනාගෙන ඒට ගෞරව භක්තිය දැක්වීම තමයි අපේ තියෙන මනුස්සකම. ඉතින් ඒ නිසා ඉතින් මේ මේ ඊළඟට මම දැම්ම මම බලන්න ලබෙන්දි සෙනෙහි මත වැඩුණු ආලසිත පිනටම යොමු කළය සෝදරා එක්වින එක්වින දේ හැම වෙන් වී යන වග තේරුම් ගිය විට යසෝදරා අසනාවිතේ සම්බුදු බණපද භවෙන් මිදුනාය සෝදරා කඳුලින් පිරිමේ සසරෙන් එතරට වැඩියේ පිං ඇති යසෝදරා එතකොට එතකොට යසෝදරාගේ ගමනත් සංසාරේ අවසන් වුණා ඉතින් ඒ අවසන් වෙච්ච උදාර චරිතයකට කොච්චර අපහසෙන්දර කවින් කළේනේ නමුත් අර මේ වගේ නිර්මාණයක් බිහි වෙන්නේ නැති වෙන්නේ මිනිස්සුන්ට මේකේ යථාර්ථය දැනගන්න ක්‍රමයක් තියනවාද? යථාර්ථය දැනගන්න ක්‍රමයක් නැහැ. ඒකම ඇත්ත වශයෙන්ම මේක මම මේ විදිහට හැදුවා. අන්තිම අන්තිම පදේ හැදුවා. ආදරේ රන් කිරුළ දරාගෙන පෙරුම් පුරා ආ යසෝදරා හිමිසඳ බුදු වී දහම් දෙසන විට කඳුළු පිස දැමූ යසෝදරා දරා කසාවත භික්ෂුණියක ලෙස නිවන් මගේ වැඩි යසෝදරා සාදරයෙන් අපි වඳිනිමු සැමදා ඔබමයි අපගේ යසෝදරා එතකොට මේ විදිහට මා හිතන්නේ මේක පොඩි දරුවන්ට, තරුණ දූපුතුන්ට, වයසක දෙමාපියන්ට කාටත් හිත හිතා සැනසෙන්න පුළුවන්. ඉස්සර මන් දන්නවා පාසකූලවල අපි අහලා තියෙන පොඩි කාලේ පාසකූලේ ගෙදරක මරණයක් වුණාම ඒ ගෙදර යසෝ මේ විසන්තර ජාතකේ කියවනවා. කට්ටිය එකතු වෙලා දැන් නම් ඉතින් එහෙම නෑ. දැන් ඉතින් මේකේ ලකුණ තියෙන අර එල්ලලා තියෙන ෆොටෝ ටික අනිත් පැත්ත හරවනවා. ගුලත් කොළ ටික අනිත් පැත්ත හරවනවා. කැරම් බෝඩ් එකක් ගෙනත් තියා ගන්නවා. පිටිපස්සේ කට්ටිය කනවා බොනවා. බෝතල් ගේනවා. මේකනේ දැන් තියෙන්නේ. ඉතින් හැම පැත්තක්ම ඉවරයි. ඉතින් ඒ නිසා අර පරණ ඒ අපිට අහිමි වෙච්ච අපේම බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලින් අපට ලැබිච්ච දායාදය අපිට තේරෙන්නේ ආයෙත් ඇති කරගන්න පුළුවන් වේවිද කියලා. නමුත් අපි යම්කිසි උත්සාහයක් ගන්නවා මේ අපට අහිමි වෙච්ච දේ ආයෙමත් මතු කරලා ගන්න. ඉතින් ඒ නිසා මා හිතන්නේ මේ මහමෙවුනාව තුලින් අපිට ලැබෙන ධර්මයේ ලැබෙනවා වන්දනාව ලැබෙනවා වන්දනා ගමන් යන හැටි වන්දනා කරන හැටි කොටින් මා හිතන්නේ අපි කනබන හැටි පවා කියා දුන්නා හැමදේම කියා දුන්නා පිළිවෙලකට වැඩ කරන්න කියා දුන්නා. බුදුන් වඳින හැටි කියා දුන්නා. පූජාවක් කරන හැටි කියලා දුන්නා. ඊළඟට වන්දනා ගමන යන හැටි පවා කියලා දෙන්න සිද්ධ වුණා. කොඩියක් ගත්තාම කොඩියේ ලියන්න ඕනේ මොනවද කියලාත් කියලා දෙන්න සිද්ධ වෙනවා. එතකොට බලන්න මේ අයන්නේ ඉඳලම අං අහ වෙනකන් නේද? එච්චරටම කියන්න සිද්ධ වුණේ ඇයි? එච්චරටම මේක බෞද්ධ සංස්කෘතිය අපට අහිමි වීම නිසා දැන් අපි ගත්තත් කොඩි කපුටු ඇඳගෙන බලිත උලන්දිනට අපිට කියන්න සිද්ධ වුණානේ මේවා අඳින්න එපා කොඩිවල බුදුරජාණන් වහන්සේට নমස්කාර කරන්න ධර්මයට සංඝයාට নমස්කාර කරන්න බුදු ගුණයක් සිහි කරලා කොඩියක් ලියන්න ඔය වගේ විකාර බලිතොවිල් ලියන්න එපා කොඩිවල කියලා අපිට කියන්න සිද්ධ වුණායි ඒක විහිළුවක් එතකොට බලන්න අපි මා හිතන්නේ මහමිුණාව අපිට ආරම්භ කළා අපිට මේක මේක ටික දවසක් යනකොට තේරුනේ මිනිස්සු ශ්‍රද්ධාවෙන් කොයිතරම්ම ඈතට පිරිහිලාද හිටියේ කියලා. දැන් ඒ නිසා තමයි අපි ඔය දාන අනුශාසනාවල ඔබ දකින්න ඇති කවදාවත් අපි මේ මේ දාන දෙන අය වර්ණනා කරලා ඔබ අහලා තියෙනවද? නෑනේ අපි දානේ ගුණ වර්ණනා කරනවා මිසක් දෙනෙක් කෙනා වර්ණනා කරන්නේ නෑ. මොකද හේතුව දෙනෙක් කෙනා වර්ණනා කිරීම තුළ තමයි මේක කන පිට හැරිලා යන්නේ. මේක දානේ ගුණ වර්ණනා කළාට පස්සේ දානේ අනුසස් දාන්න එක්කෙනා කාට හරි කොහේ හරි දානේ දෙනවා. සතෙකුට දුන්නත් හරියට දෙනවා. ඒකයි. ඒ ඕනම දෙයක් එයා හරි විදිහට කරනවා ඊට පස්සේ. නැත්තම් අර වර්ණා කරන්න පටන් ගත්තා නම් ඒ වර්ණා කරන එක්කෙනා කැමති වෙන්නේ වර්ණාව අහගන්නනේ. එතකොට තමන්ගේම හිත ඒ අවස්ථාවේ පිරීලා තියෙන්නේ. එතකොට දානයක් දීමේදී සංඝයා උදෙසා දාන දෙන්න සංඝයා කියන්නේ මෙහෙම බුදුරජාන් වහන්සේගේ ශා วก පිරිස කියලා අපි හැමතිස්සෙම මේ ඒ දානේ ඒ හරි විදිහට පින් කරගන්න ඒගොල්ලන්ව පෙළඹුවා. ඉතින් ඒ නිසා පින්වත්නි අද අපි මේ <clears throat> විශේෂයෙන්ම මා මේ අවස්ථාව මම අද ප්‍රයෝජනෙට ගත්තේ අද අපි නිකුත් කරපු මේ සංයුති 33 ගැන කියන්නයි. ඒ වගේම මේ කියපු කරුණු සම්පින්දනය කරලා ගත්තොත් මම කිව්වා අනාගතයේ අපිට එච්චර සුබදායක ලෝකයක් එන්නේ නැහැ අපිට ඉවක් වගේ තේරෙනවා. කොහොමද මේ අර්බුදය පටන් ගන්නවා මේ ලබන අවුරුද්දේ මැද හරිය වෙනකොට අපි දන්නේ අපිට කොච්චර දුර යන්න පුළුවන් වේද කියලා. අපි ලෝකයට හෝ අපට හෝ මේ පින් කරගන්න බාධා නොවේවා කියන අදහස අප තුල ඇති කරගන්න ඕනේ අපි. මොකද මේ මේ මිනිස්යන් හැටියට අපි කාටවත් කුරා කුඹියකටවත් අනතුරක් නොවේවා කියන අදහස මිසක් අපි මේ ලෝක විනාශය බලන්න සතුටු වෙන්න ඕනේ. ඒ ඒ අදහසක් අපිට ගන්න ඕනේ නැහැ. නේද අපි දන්නවා සමහර පැතිලා අපි දන්නවා සමහර අය යුද්ධයක් වුණාම යුද්ධය බලන්න ටීවී ගත්තා. ටීවී සල්ලි වලට ගත්තා යුද්ධය බලන්න ආසාවට. ඒ නිසා මේ වගේ මානසිකත්වය සාමාන්‍ය ලෝකේ තියෙන දැන් ලෝකෙ හිතන ලෝකෙ විනාශ වෙන්න පුළුවන් ඒක අපිට බලන්න ටීවී එකෙන්. ලෝක විනාශ බලන්න. තීජාති ආදහස් වලට අපි කවදාවත් එන්න ඕනේ නැහැ. අපිට හිතේ තියෙන්නේ මේ ලෝකෙ කිසිම සත්‍යකුට හානියක් නොවේවා. තින්සාවක් පීඩාවක් නොවේවා කරදරයක් නොවේවා සුවසේ ජීවත් වෙන්න ලැබේවා කියලා මොකද දැන් අර චිලි රටේ අර මේ අර භූකම්පණය ඇතිවෙච්ච වෙලාවේ ඒ වීඩියෝ කරපු එකක් මම බැලුවා ඒකේ තියෙන එකපාරට මේ කර මේ මිනිස්සු බය වෙලා මිනිස්සු ඔක්කොම එළියට ඇවිල්ලා ගෙවල් වල මිනිස්සු ඇවිල්ලා එකිනෙක එක එකිනෙක මේ බලාගෙන ඉන්නවා. ඉන්නකොට මේ මේ ලයිට් කණු හෙල්ලෙනවා. එල්ල එකපාරට අර වයර් කඩාගෙන ගිහලා කරුවලිනවා. ඉතින් මිනිස්සු යටි ගිරියෙන් විලාප දෙනවා. එතකොට ලොකු බිල්ඩින් ඔක්කොම කඩාගෙන වැටෙනවා එහෙනම්. එතකොට ඉතින් මම කල්පනා කළේ මේ ඒ වගේ අවස්ථාවක බබාලා හම්බෙන්න අම්මලා පොඩි දරුවෝ කිරිපෝන පුංචි දරුවෝ ඊළඟට පාසල වශයෙන් දරුවෝ දැන් දරුවෝ ඉන්න දෙමව්පියෝ මොන විදියෙ ගින්දරකින්ද ඉන්නේ නේ? ඉතින් ඒ නිසා මේ ගින්දර මේ කියන මේ කියන්නේ දරු සිනෙහින් ඇති වෙන ගින්දර ඒක අපිට වචන වලින් කියන්න පුළුවන් ඒවා නෙවෙයි. ඒ නිසා අපි ලෝකයේ කිසි කෙනෙකුට හිංසාවක් කරදරයක් පීඩාවක් නොවේවා කියන අදහසම හැමතිස්සෙම තියාගන්න ඕනේ. ඊළඟට හැමතිස්සෙම මෛත්‍රී දියුණු කරගන්න ඕනේ. කරුණා මෛත්‍රී දියුණු කරගන්න ඕනේ. ඊළඟට මේ අනාගත ලෝකයට අපි ಉಪකාරී වන්නේ කොහොමද කියලා අපි එක එක්කෙනා කල්පනා කරන්න ඕනේ. අනාගත ලෝකයට උදව් කරන්න උපකාරී කරන්න අඩුගානේ මෛත්‍රියෙන් කරුණාවෙන් කතා කරන්නවත් අපි අනාගතයට ඉගෙන ගන්න ඕනේ. මොකද හේතුව මේ බැරි වෙලාවත් මේ ලෝකේ කතා කරන විලාසය ගත්තත් අනාගතය ගැන බයකින් හිතා ගන්න බෑ මට මේ මිනිස්සුන්ගේ තියෙන මානසිකත්වය නම් විශේෂයෙන්ම ඒකදේවවාදය නිසා. ඒ කියන්නේ දැන් අර ස්විස්තරලන්තයට විරුද්ධව ජිහාඩ් පටන් ගන්න කියලා කෙනෙක් කිව්වනේ දේශපාලන නායකයෙක් ඒක ස්වභාවය වෙලා ඒකට මේවා කරගන්නවා. ඒ වගේ දැන් අපිට හිතා ගන්න බෑ මේ ලෝකේ මේ ද්වේෂය වර්ධනය වෙලා යනවා මේ මේ ලව්ගින්නක් වගේ. ඉතින් මේ නිසා අපි බුදුරජාණන් වහන්සේව සරණ ගිහින් ධර්මයේ සරණ ගිහින් ශ්‍රාවක සංඝයා සරණ ගිහින් අද දවසේ මං හිතන්නේ මං පොඩ්ඩක් අහගෙන හිටිය ලස්සන බණ බුදුරජාණන් වහන්සේගේ උතුම් දේශනා අද ශ්‍රවණය කළා. ඉතින් ඒ නිසා අපි ප්‍රාර්ථනා කරමු අප රැස් කළ සියලුම පින් සියලු ලෝක සත්වයාට සැපය යහපත පිණිස ඒකාන්තයෙන්ම උපකාරී වේවා සාදු මිනිසුන් තුල බුරබුරා නැගින ගිනිදැල් නිවි වේවා සාදු සාදු ද්වේෂයේ වෛරයේ භයානකකම වැටහිලා යුද්ධයේ භයානකකම වැටහිලා සාමකාමී සිටිවිලි පලිගැනීමෙන් තොර සිටිවිලි මිනිසුන් තුල ඇති වේවා සාදු දයා කරුණා මෛත්‍රී ගුණ කෙලෙහි ගුණ අන් ආය කරපු උපකාර සිහි කිරීම මිනිසුන් තුල ඇති වේවා ස්වාභාවික විපත් මේ වලින් මේ වෙන කරදර අඩු වෙලා මිනිස්සුන්ට මේ ස්වාභාවික විපත් දුරු වෙලා මිනිසුන්ට මිනිසෙන්ට සීළු දිනාට සුවසේ වාසය කරන්න වාසනාව ලැබේවා සාදු සාදු ලෝකේ විනාශයක් කරා නොව සුවපත් වූ ලෝකයක් කරා යන්නට හැම දිනාටම සියලු ලෝක සත්වයන්ට බුදුරජාණන් වහන්සේගේ උතුම් බුදු කරුණාවේ ආශිර්වාදය ලැබේවා සාදු සාදු සාදු ඒ වගේම මේ ලෝකේ සිටින සක්දිවිඳුන් ඒ වගේම දතරාෂ්ට විරූඩ විරූපාක්ෂ වෛස්තර වෙන සතරවරන් දී මහ රජ දරුවන් ඒ වගේම අවශේෂ සියලු දෙවිවරු ඒ වගේම මේ ප්‍රදේශවාසී දෙවිවරු දැඩිබුණ්ඩ දෙවියන්, ඒ වගේම ශ්‍රී සුමන සමන් දෙවියන්, අයනාක දෙවියන් ආදී සියලු දෙවිවරු අපේ පින් අනුමෝදන් වන යම් තාක් දෙවිවරු සිටිත් දේ සියලුම දෙවිවරු මේ පින් අනුමෝදන් වෙත්වා මේ මේ ලෝකය අසරණ ලෝක සත්‍යාව ආරක්ෂා කර ගනිත්වා ඒ වගේම දිව්‍ය ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් සප සලසා ගනිත්වා ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාසට්ටා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මම් පරන්ති අප රැස් කළ සියලු පුණ්‍ය ධර්මයන් මිය පරලෝකයේ සියලු ඥාතීන්ට අනුමෝදන් වෙලා සියලු ඥාතීන් පරලෝ වශයෙන් සැපෙන් සැපේටපත් වෙත්වා ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඒ වගේම මේ රැස්කල සීල පුණ්‍ය ධර්මයන් විශේෂයෙන් මේ යෝන් බෝධි ඥාන සභාවේ දූ දරුවන්ට මේ පින්වන්ත අම්මලා තාත්තලාට මේ පුඩි දරුවන්ට හැම දිනාටම පොදුවේ මේ පින් අනුමෝදන් වෙලා හැම දිනාගේම මෙලෝ ජීවිත වාසනාවන්ත වේවා. අපිට මෙලෝ වගේම ඊටාම වැදගත් පරලෝනේ. ඒ නිසා මේ පරලෝ ගැන මට හොඳ සිද්ධියක් එක දරුවෙක් කිව්වේ ඇවිල්ලා. එයා මේ මේ ටියුෂන් මාස්ටර් කෙනෙක්. එයා උගන්වන්නේ සිංහල විෂය. නමුත් එයා අමතර විෂයම් ගන්නනවා බෞද්ධ සංස්කෘතිය උගන්වනවා. ලොජික්, තර්ක ශාස්ත්‍රේ කෙමිස්ට්‍රි රසායන විද්‍යාව මේ ටික උගන්වනවා. හැබැයි යා ඉගෙනගෙන නැහැ මේ තර්ක ශාස්ත්‍රයේ රසායන රසායන විද්‍යාව ඉගෙනගෙන නැහැ. යා උගන්වනවා උසස් පෙළට. ඊළඟට යා බෞද්ධ සංස්කෘතිය ඉගෙනගෙන නැහැ උසස් පෙළට උගන්වනවා. මේ මේ යාගේ ඇඟට බූදිය දෙන්නේ කැවිලා තමයි මේක කරන්නේ. ඉතින් මේ මාත් එක්ක මේ ළඟදී කතා කරාම මම කිව්වා මේ භූතයෙන් අහමුද විස්තර කියලා. ඊට පස්සේ ඒ භූතය ඇඟට ආවා. ඇවිල්ලා කිව්වා අනේ මේ හාමුදුරනේ මං අවුරුදු 40 තපස් කරපු කෙනෙක්ව වනාන්තරෙ ගිහිල්ලා බ්‍රහ්මසාර සීලේ ආරක්ෂා කරන් අවුරුදු 40ක් තපස් රැකපු තාපසේ කිව්වා. මම මේ මේ ළමයාටත් මං ඒ කාලේ මේ පොඩි එකා කියලා කිව්වේ යාට මේ පොඩි එකාටත් මම කිව්වා මේ ධර්මයේ ගැන්නේ මට එක ප්‍රශ්නයක් නිසා කිව්වා මම මේ පිරිත ලෝකෙට වැටුනේ. අයිස්ක්‍රීම් කන්න ආසාවට. ආයිසින් කන්නාසාට යාට එහෙම වුණා නම් අපිට ඊට පස්සේ තව යෝගියෙක් කියත් එක ඉඳලා තියෙන වෛද්‍යවරයෙක්. එයත් යෝගියෙක්. එයා සිගරට් බොන්න ආසාවට ප්‍රේතික් වෙලා ඉන්නේ. එතන මෙයා මෙයාගේ මේ දරුවගේ ඇඟට ඇවිල්ලා අර අයිස්ක්‍රීම් කනවා අනිත් එක්කෙනා සිගරට් බොනවා. සිගරට් 10ක් බොන්න ඕනේ යාට දවසට සිගරට් 10 නොදුනොත් පන්ති කරන්නේ නැහැ. දැන් මම ඉතින් පන්ති කරනවා එකෙන් මට ඉතින් හයිවිලි හරි දුකක් හිතුනේ වනාන්තරයට ගිහිල්ලා අවුරුදු 40ක් තපස් කරපු එක්කිනාට එක දෙයක් අහුවෙච්ච නැති නිසා මේක වුනේ. මොකද්ද කියලා කියන්න බලන්න. සීක බල. සීක බල පහ තිබ්බනම් සුගති හිත පිටවනෝ නේද? දැන් බලන්න වෙන වැරද්ද. යාට මතක් වුණේ අර ළඟ හිටපු හිතවත් එක්කෙනයි කාපු කෑමයි.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 ආ මේකේ 9 ඉඳලා 9:30 දක්වා ධර්ම සාකච්ඡාව. මං හිතේ මේ වැඩසටහන අවසන් කියලා. ඈ ධම්සක් ස්වාමීන් වහන්සේ නමක් කියවන්නම් ඈ. හොඳයි එහෙනම් හැම දිනාටම තිරුවන් සරණයි.